වෙලාව ගන්නවා ඉතින් මේ වකවානුදී අපි ගත්තේ අග්ගිවච්ඡ ගොත්ත සූත්‍රය මේක මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තියෙන මධ්‍යම ප්‍රමාණයට දිග සූත්‍රයක් ඒ සූත්‍රයේදී සිදුවෙන්නේ සාකච්ඡාවක් දෙබසක් ඒ දෙපස අනුව මේ වච්චගත බ්‍රාහ්මණයා චරවචනාංශෙත් එක්ක එවකට ඉන්දියාවේ පැවතිච්ච දාර්ශනික විසඳිච්ච නැති ප්‍රශ්න කීපයක් සාකච්ඡාවට ලක් කරනවා. ඉන් චරවචනාංශේ ප්‍රශ්න බැහැර කරනවා ඒ වගේ ඇති ප්‍රායෝගිකත්වයක් නැතිකම නිසා. ඒ ප්‍රශ්න තැනකට යොමු නොකරන නිසා. එහෙම නැත්නම් ඒවා උපනායනයක් කරන්නේ ඒක තර්කයේ සඳහන් වෙච්ච තර්ක. ඉතින් ඒ වගේ බැහැර කරාට පස්සේ බමුණා බලාපොරොත්තු වෙලා වගේ එහෙම දෙයක් හොඳයි ඔබ වහන්සේ මං අහපු ප්‍රශ්න 10 ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඔබ වහන්සේ බුදු වුණාට පස්සේ ලෝකයට ධමයක් දේශනා කරනවානේ. තව ඔබ වහන්සේගේ ශාසනයක් තියෙනවනේ පණිවිඩයක් තියෙනවනේ. ඒකට බුදුරජාණන් කියනවා මගේ පණිවිඩය මේකයි. මේ පංච උපාදානස්කන්ධයේ මේ වෙන්වෙන් වශයෙන් දැනගන්න දැනගෙන ඒක හට ගැනීම දැක්ක ගන්න ඒකේ ගෙවීම දැක්ක ගන්න නැත්තම් Nirodhe දැක්ක ගන්න ඉතින් මට පෙන්වන්න ඕනේ Nirodhe තමයි ඒ සඳහා මාර්ගේ Nirodha ගාමිනී ප්‍රතිපදාව ඉතින් Nirodhe තමයි අපි නිවන කියලා නම් කරලා තියෙන්නේ කියලා ඉතින් ඊට පස්සේ ඒ එක එකක් මොකද්ද මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මේ රූපය මේ රූපය හට ගැනීමය මේ රූපයේ නිරෝධයේ ක්ෂය වීමේ යෝගයෙන් මේ සංඥා වේදනා සංඥා සංස්කාර විඥාන වශයෙන් ඉතින් ඒ බුදුජානනාංශයේ බමුණට විස්තර කරනවා ඉතින් ඒ බමුණා ආහනවද ඇහෙනවද තීරුම් ගන්නවද නැද්ද කියන එක ප්‍රශ්න කර වෙනවා ඉස්සරහට ඇති වෙන මේ දෙබ්බතේ පැවැත්ම අනුව එක පැත්තකින් බලනකොට බමුණට ඒක එක්කෝ බහුසුත මට්ටමින් හෝ එහෙම නැත්නම් චින්තාමය මට්ටමින් වැටහිලා තියෙනවා ਸਰවචනාංශේ විස්තර කරනකොට ඒ රූපයක් කියලා එකක් තියෙනවා. ඒක වේදනාවෙන් වෙනස්, සංඥාවෙන් වෙනස්, සංස්කාරවල වෙනස්, විඥානයේ වෙනස්, ඥාණයෙන් වෙන්කොට හඳුනා ගන්න පුළුවන්. ඒක හඳුනා ගැනීමට ਸਰවචනාංශේ අනුමත කරනවා, අනුශාසනා කරනවා. ඒක හඳුනා ගන්න ගියාට පස්සේ තේනවා ඒ රූපේ කියලා පැවැත්මක් නැහැ. ඒක එතන එතන හට ගන්න දෙයක් කියලා. ඒකට කියනවා හට ගන්නව බලන්න කියලා. උතර රූපේ බලපු කෙනාට හට ගැනීමත් සමග රූපේ දැකීමක් පුළුවන්. නැත්නම් නාම රූප පරිච්ඡේද ඥානයේ ඉඳලා පච්චේ පරිග්ගා ඥානයට හිත දානවා. මේ රූපය මේ හට ගැනීමයි මේ රූපය හට ගැනීම. රූපය හට ගැනීම මේ රූපය කියලා දෙක අල්ලගන්න. ඒ දෙක අපි ඉතින් ප්‍රතිපදා වශයෙන් තමයි සඳහන් කරන්නේ. එතකොට පටිච්චසමුපාදය පිළිබඳ සෑහෙන ගැඹුරක් යාට හම්බ වෙනවා හැමදේම. එතන එතන හට ගන්න දෙයක් බව. නැත්නම් හටගත් රූපයක් හෝ පවතින රූපයක් නැහැ. රූපේ එතන එතන හට ගන්නවා. ඉතින් ඒ ඥාණයට වැටුණාට පස්සේ ඒක ප්‍රායෝගිකත්වයට වටනවා පස්සේ හටගත්තවට මොකද වෙන්නේ? එතනම නැතිලා යනවා. එන්නේ ඒකට තමයි බය. ඒකට තමයි මේ පස්ත ගහන්නේ. ඒකට තමයි මේ මේ ආශාත්මික රෝග මතු කරන්නේ. ඒකට තමයි මානසික අසහන මතු වෙන්නේ. මේ හටගත්ත දේ නැති වෙනවා දකින්න. ඉතින් ਸਰවචනාංශය එතකොට කියනවා දැන් ඔයා කොහොමද තුනෙන් දෙක අල්ලව උඩ ලබලා තියෙන්නේ? රූපේ දන්න රූපේ හට ගැනීම දන්නවා නැතිවීම බලන්න. ඊට පස්සේ මේ රූපය මේ මේ ආකාර වගේම වේදනාවට වෙනම ආකාර ටිකක් වෙනම ස්වභාවික ලක්ෂණ ටිකක් තියෙනවා. ස්වરૂපය වේදනාවෙන් ප්‍රත්‍ය අත්‍යන්ත වශයෙන් වෙනස්. කොහොමද කියලා අල්ලගන්නේ කියලා. එතකොට පේනවා රූපයට පරිබාහිරව වේදනාවට වෙනම හිටගෙන ඉන්න පුළුවන්. ආ හිටගෙන ඉන්නේ කොහොමද? වේදනාවක් දිගට පවතින දෙයක් ලෝකේ තියනවද? නෑ. එක එක ඒ වෙලාව පට ගන්නවා. සැප දුක් අදුක්කම දුක වශයෙන්. ඉතින් මේ හට ගන්න වේදනාව කොහෙ ගිහිල්ලා තැම්පත් වෙන්නේ? එහෙම තැම්පත් වීමක් නෑ. ඔක්කොම නැතිලා යනවා. ආන්නේ විදිහට බලනකොට රූපේට සාපේක්ෂව අරූපෙහි නාමෙහි වේදනා ස්කන්ධෙයි ඒ වගේම රූපේ වගේම න්‍යායක් තියෙනවා. ඊට පස්සේ මේ රූපයයි නාමයයි වෙන් කළ අඳුර ගන්න සංඥාවක් තියන්න එපා. මේක රූප, මේක නාම කියලා. මේ සංඥාවලුත් රූපේ හට ගන්නත් එක්කම රූප සංඥා හට ගන්නවා. වේදනා හට ගන්නත් එක්ක වේදනා සංඥා හට ගන්නවා. අන්න විදිහට සංඥාවෙන් කරන්නේ මේ දෙක වෙන්කොට නම් තැබීම කියලා දන්නවනම් නම් තැබීමක් නিত্য දෙයක් ලෝකෙ නැහැ. ඒ වෙලාවට එනේන දේ යනුව නම් තැබීම කරනවා. ළමයි ඉපදෙන්න ඉස්සෙල්ලා නම් තබන්නෙත් නැහැ. මැරුණාට පස්සේ ඒක ඉවරයි. අනිත් වගේ උපත්‍යත් එක තමයි නම් තැබීමක් තියෙන්නේ. හැම රූපයක්ම හැම වේදනාවක්ම එතන එතන නාමයක් ලබනවා. ඒ නාමය සංඥාව අනුව ඒක අඳුර ගන්නවා අඳුර ගන්න සංඥා තියෙනවා. ඒකත් එතන එතන හට ගන්නවා. එතන එතන නැතිලා යනවා. ඒ නිසා ඒවා එකතු වෙන තැනක් නැහැ. ඒකත් නිරුද්ධ වෙනවා. ඊට පස්සේ මේ නම් කරපු දේ මේ වේදනාවල් තියෙන හැටි හරි නෑ. ඒක සකස් කරන්න හදනවා. ඒක පොඩ්ඩක් ආලවට්ටම් කරන්න හදනවා. උපමට්ටම් කරන්න හදනවා. කොන කපන්න හදනවා. මට්ටම් කරන්න හදනවා. සුමට කරන්න හදනවා. ඉතින් කිසිම දෙයක් මිනිස්සයා දැකපු දෙයක් ඒ විදිහට තියන්න කැමති දැන්. දැන් අනික් සත්තුන්ගේ ඒක අඩුයි. මිනිස්සයා තමයි තාම වැඩි. හැම ගිය පාරේ හැමතැනම කැත කරගෙන ගිහිල්ලා තියෙනවා. ගිය පාරේ ඉතිහාස අවුරුදු 1000ක් ගියක් දන්නවා මිනිහෙක් ගිහිල්ලා තියෙනවා කියලා මොකක් හරි වෙනසක් කරනවා. අපි ඔකෙන් තමයි ඉතිහාසය කියන එකක් හදලා තියෙන්නේ පුරාවස්තු හොයන්නේ. නමුත් ඒකෙන් කරලා තියෙන්නේ මිනිහට නිකන් ඉන්න බෑ කියලා. ගාය කඩි ගාය. අනේ කඩි ගායට සංස්කාර කියලා කියනවා. සකස් කරනවා. සංස්කරණය කරනවා. එහෙම නැත්නම් නිරූපණය කරනවා. ඒ වේස නිරූපණ සංස්කාර එක එක නා හැටියට වෙනස්. දැන් ආර්ය සංස්කරණය කරලා ගියාට පස්සේ මෙයා හිතෙන් ආවට පස්සේ යාට ඒ කාරණේ. ඒකයි වෙනස් කරන්න ඕනේ. න්‍යායි ගාව එකනාට පස්සේ යාට හරිනා ඒක වෙනස් කරන්න ඕනේ. ඉතින් මේ සංස්කාර පද්ධතිය දිහා බලනකොට මේ මිනිස්සෙක් එක්කම දැන් මම මේක ඉන්න හැමතැනම සංස්කාරයක් තියෙනවා. ඒකට නිකන් ඉන්න බෑ. මේ සංස්කාර එතන හටගෙන එතන බිඳිල යනවා. එතකොට ඒක රූපෙන් වෙනස් රූප සංස්කාර වලට යට වෙනවා. වේදනා සංස්කාර වලට යට වෙනවා. සංඥා සංස්කාර වලට යට වෙනවා. නිසා සංස්කාර අධිකාරිය පවත්නවා. මගේ නිර්මාණ, මගේ ප්‍රගතිශීලීත්වය, මගේ අභිවෘද්ධිය කියලා හැමතැනම මේ සකස් කිරීම ආලවට්ටම් කිරිල්ල තමයි ලෝකේ පවතින්නේ. ඉතින් ඒව බලනකොට රූපෙන් වේදනාවෙන් සංඥාවෙන් පිටස්තරව සංස්කාර කියලා ස්කන්ධයක් තියෙනවා කන්දක් තියෙනවා. ඒක බලන් ඉන්නකොට පේනවා මේ ඒක එතන එතන හට ගන්නවා. හටගත්තට මොකද කවුරු මොනව ඇදුවත් ටික කාලයක් යනකොට ඉවර වෙනවා. අනාථ පින්ඩිකීතුමා පරසත්‍ර කියලා විදං කළ ජේතවනාරාමේ හැදුවට ලෝකෙ ලොකුම තාතෙන්ජ ලොකුම පූජා වුණාට දැන් ගිහිල්ලා ඒක ඉවරයි. වේලුවනෙත් ඉවරයි. ඔය හදන කොයි එකත් ඉවර වෙනවා. නමුත් හදන්නේ අපි එහෙම නොසැලෙන නොබින්දෙන තාලයට හදලා ඉතින් නම ගහ ගන්න හදනවා. ඒකෙන් පේන ඕන සංස්කාර ස්කන්ධේ වැඩ කරන හැටි. ඊට පස්සේ අන්තිමට විඥානේ විඥානේ මම සහ මම නොවේ කියන දෙක බෙද බෙදා ඉන්නවා. මේ මේ මේ රූප ටික මගේ. මේක මම නොවේ. මේ වේදනා ටික මගේ. මේක මගේ නෙවෙයි. මේ සංඥා මන් තිබ්බෙව්වා. මෙව අනුන් කට්ටි කිව්වා. මේ සංස්කාර මම කරපුවා. මෙව අනික් කට්ටි කිව්වා කියලා. ඉතින් ඔය දිගට වැඩපිළිවෙලක් යනවා. ඒ විඥාණයත් මේ කබඩාවක තැම්පත් කරලා තියෙනව නෙවෙයි. එතන එතන මතුවෙනවා. එතකොට මේ මතුවෙන විඥාන වල මොකද එතන නැති වෙනවා. ඉතින් අපි ගියේ පාර අන්නේ විදියට මේ විඥානස්කන්ධය ඇති වෙන හැම තැනකම බෙහෙදයක් තියෙනවා. එහෙම නැත්නම් මූල ධර්මවාදයක් තියෙනවා මම සහ මම නෙවෙයි කියලා. ඒක තාටියක් පැතිරෙනවා අපි සහ අපේ නෙවෙයි කියලා. ඉතින් ওই විදිහට මේක ඉතින් අපේ ලෝකේ මගේ රට මගේ ජාතිය මගේ ආගම මගේ නම මගේ අනන්‍යතාවය මගේ වස්තුව මගේ භූතලේ කියාගෙන ඉන්නකම් මැරෙන්නේ නැතුව වගේ මේ ශ්‍රී කරාට මැරුණට පස්සේ ඒක අනිවාර්යයෙන්ම අප්‍රියදාය දෙයට ලක් වෙනවා. අකමැති කෙනෙක් අතපත් වෙනවා. ඉතින් ඊට පස්සේ ඉවරයි. ආන ඒ විඥානයේ මගේ කියා ගැනීම දැකගන්න ඉසල රූප වේදනා සංඥා සංස්කාර හරහා යන්න ඕනේ. ඒ විඥානය තමයි අඩියම තියෙන්නේ. ඉතින් ඒක බුදුරජාණන් හොඳට විස්තර කරාට පස්සේ බමුණට ඒක තේරෙනවා වගේ අපි ගීපාඩ ධර්ම දේශනා මතක් කරලා සංඛාර උපේක්ෂා ඥානය කියලා කියනවා මේ විඥානයේ තේරුම් ගන්න හදන සංස්කාර ඔක්කොම අපි සකස් කරන සකස් කිරීම සියල්ලම විශේෂයි අපිට උපේක්ෂා වෙන්න වෙනවා. නැත්නම් බින් බැරි කරන්න බැරි කමට කරනවා. නිකන් ඉන්න බැරි කමට කරනවා. කෙරුවට ඒ ගැන ඉච්චර මේලවන්න යන්න මේක මගේ කියාගන්න ඒක උතුම්ම කියාගන්න සංඛාර උපේක්ෂාවට ගියාට පස්සේ විඥාණයට මම සහ මම නොවේ කියලා බෙදා ගන්න බැරුව යනවා. එයා නිකන් ගංගානම් ගඟ මුහුදට ගියා වගේ. ඊට පස්සේ ගංගානම් ගඟේ අනන්‍යතාවයක් නැහැ. ඒ නැත්තම් ආය මිරිදියක් හොයන්න බෑ. ඒ කරදියට ජී වෙලා යනවා. ඉතින් මුහුදට ජී වෙනවා. ඒක විඥාණය ඊට පස්සේ වෙන් කරන්න බැරුව යනවා. අනන්‍යතාවේ නැතිලා යනවා. ඉතින් අපි අපේ ථේරවාද ක්‍රමයට සත්‍ය විසුද්ධි ක්‍රමයේදී පෙන්නනවා සංඛාර උපේක්ෂා සියලු සංස්කාරයන් කෙරෙහි මම සා මගේ නොවෙන කියන ඔක්කොම කෙරෙහි සමසිත සමජීවිකතාවය සමමෙත ඒ පවත්තන්න ගත්තොත් විඥාණයට බැරි වෙනවා විනිශ්චයකාර පුටුවේ වාඩි වෙන්න මොකද දෙපාර්ශවයක් නැහැ යුක්ති පක්ෂයයි චෝදනා පක්ෂයයි නැහැ ඒ දෙකොල්ල සාමකාමී වෙනකොට විනිශ්චයකාරයාගේ හුලම් බහිනවා ඒ මේ හුලම් බැස්ම මේ ජීවිතය අත්දකින්න පුළුවන්. අපි මෙතෙක් කල් කරන එකට හුලම් ගහ ගහ පුම්බලා උපමට්ටම් කරලා අනික් අයට වැඩියෙන් කැපිපෙන්න උත්සාහ කරන නමුත් සංඛාර උපේක්ෂාවට යනකොට සංස්කාර උපේක්ෂාව වෙනකොට සංඛාරපච්ච විඥානං වශයෙන් සංස්කාර වල ක්‍රියාකාරීත්වයන් පිළිබඳව නොකර නතර කරනවා කියන එක නෙවෙයි. එයා ඉතින් උපන්නාට මේ ලෝ වැනෙනවා විනා කියලා වැනෙනවා මිසක්කා මේක මම කියා ගන්න යන්නේ මේක මගේ කියා ගන්න යන්නේ. ඒතකොට සංස්කාර නැති කිරීමට වඩා සංස්කාරයන් පිළිබඳව උපේක්ෂක වෙනකොට විඥානේ එහෙම නිකන් දිය වෙලා යනවා. එහෙම නැත්නම් විඥාණයට පදනමක් නැතුව යනවා. සමහර තැනක ඒක ਸਰවචනන්සේ අනිදස්සන විඥානයේ වශයෙන් කිපිලා තියෙනවා. මෙයයි විඥානය කියලා වෙන්කොට දක්වන්න බැරි තරමට මෙයා සාමාන්‍ය දෙයක් පාඩපත් වෙනවා. මෙතෙක් කල් තිබුණ ඒ මහේස්ත්‍රාත් පුටුවේ උඩ වාඩි වෙලා මේ යුද්ධය පස්සේ දරන විශේෂ බලතල නැතුව යනවා. ඉතින් මේක මේ බමුණ තේරුම් ගත්තා වගේ. තේරුම් ගත්තට පස්සේ අර ඉස්සල්ලාම ආව ප්‍රශ්නේ වෙන විදිහකට අහනවා දැන් එනවා. ඉස්සල්ලාමත් අහනවා මේ තථාගතයන් වහන්සේ මරණින් මත්තේ වෙයිද? තථාගතයන් වහන්සේ මරණින් මත්තේ නොවේයිද? තථාගතයන් වහන්සේ මරණින් මත්තේ වෙයි නොවේයි දෙකමද? තථාගතයන් වහන්සේ මරණින් මත්තේ වෙයි නොවේයි නොවේයි නොවේයිද කියලා අහනවා. ඉස්සල් පටන් ගන්න සාකච්ඡා ඉතින් දැන් දැන් සර්වචනාචාර විදිහට විඥානයාගේ අත්හංගමය කෙවීම කරනාට පස්සේ අහනවා ලොකු සතුටක් ලැබලා ආ ස්වාමීන් වහන්සේ දැන් මේ විඥානයේ අත්ංගයට ගිය යෝගාවචරයා මරණයන් මැත්තේ වෙයිද? මොනවා කියන එහෙම එකක් කියන්න බෑ කියලා. එහෙනම් මරණයන් මැත්තේ නොවේයිද? නෑ එහෙම දෙයක් දෙන්නේ නෑ. මරණයන් මැත්තේ වෙයිත් නොවේයි දෙකමද නෑ එහෙම දෙයක් දාන්න බෑ. මරණයන් මැත්තේ වෙයිත් නොවේයි නොවේයිත් නොවේයිද? එහෙම කියන්න බෑ. ඒත් මේ බමුණා කියනවා ස්වාමීන් වහන්සේ අර කතාව අහගෙන ඉන්නකොට මට ඔබ වහන්සේගේ ශ්‍රද්ධාවක් තිබුණා දැන් ඒකත් ගියා. දැන් මේ දැන් මේ අහන ප්‍රශ්න එකට උත්තර නැහැනේ. ඒතර බුදුන්ස කියනවා ඔය දැන් ඔය කියපු වචනේ අලං වච්චාචන අලං හි වච්ච අඤ්ඤාය අනඤ්ඤාය අලං සම්මෝසාවට පටලවෙන්න හේතුවක් තියෙනවා. ඔබ සම්මෝසාවටපත් වීම ප්‍රමාණවත් ඒ මොකද දැනස ඊට පස්සේ ඒ වචේ චරිත සාධකයේ දෙනවා. මේක මේ ධර්මයේ ගැඹිරයි. ගැඹීරෝ ඡායං ධම්මෝ ඒක අනනුබෝධෝ දුද්දසෝ. ඒක දක්වන්න අමාරුයි. මේ කඩදාසියක අරගෙන තින්තෙල් ලියලා පෙන්නන්න ඕක කළු ඇලක් කරන රට උනේ ලියලා දෙන්න අමාරුයි. දුරනුබෝධෝ මේක අවබෝධ කරගන්න අමාරුයි. සන්තෝපනීතෝ හැබැයි කලබල කෙරුවොත් බෑ. සාන්තෝපනීතෝ මේකේ යෙදුනොත් ධර්මයත් සාන්තයි පනීතයි. එතකොට නම් ධර්මයට yaadෙන්න පුළුවන්. ඒ නිසා අතක්කවචන. මේ තර්ක කරලා වාද කරලා ගහ බැනගෙන මේකේ දිනන්න බෑ. නිපුණෝ පඬිත වේදනි. තාම දක්ෂ නිපුණතාවකින් යුතු පඬිතුයෙකුට පමණක් තේරුම් ගන්න පුළුවන්. ඒක නැතිකම නිසා නෙවෙයි. නමුත් සෝතය දුජ්ජානෝ උඹ මොඩ. උඹට යමක් තේරුම් ගන්න බැරි මිනිස්සෙක්. අඤ්ඤා දිඨිකෝ උඹට තියෙන නිතරම පැවැත්ම පිළිබඳව දෘෂ්ටියක්. සංඛාර උපේකාරපත්‍රණත් විඥානයේ අපපතිතිත උනත් ඒකේ පැවැත්ම මොකද්ද කියලා අහන මේ දෘෂ්ටියකින් තමයි මුල සිට අග දක්වා කතා කරන්නේ. අඤ්ඤක්ඛන්තිකේන උඹ ඉවසන්නේ සත්‍ය නෙවෙයි. සත්‍ය අසත්‍ය වෙනුවෙන් සත්‍ය පාව දෙන්න ධර්මතම අසත්‍ය ඉවසන සුළු කෙනෙක්. අසත්‍ය දරන සුළු කෙනෙක්. එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටි වෙනුවෙන් සත්‍ය පාවා දෙන තරම් කැමති කෙනෙක් අඤ්ඤා රුචිකේන ඔබට තියෙන වෙන මොකද්ද ඔප්පු කරලා පෙන්නන දෙයක්. නැත්නම් නිවන නෙවෙයි ඔබ ප්‍රාර්ථනා කරන. ඔබ තියෙනවා මේ කෙටි න්‍යාය පත්‍රයක් බොහොම පටු න්‍යාය පත්‍රයක් ඒ නිසා අඤ්ඤත්‍ර යෝගෝ ඔබ කැමතිත් නෑ බණ භාවනා කරන්න. ඔබ කැමතිත් නෑ ඉඳගෙන ටිකක් භාවනා කරලා බලන්න ඔබ මේ කතා කරලාමයි ප්‍රශ්න විසඳන්න හදන්නේ. මේක යෙදෙන්න කැමති නෑ අඤ්ඤත්ථාචාරියක යේන. උඹට ආචාර්යයන් වහන්සේ නමක් තියාගන්න කැමතිත් නෑ. බලඟ තියෙන්නේ ඒ වගේ මේ ඔලොමල නැති ගතියක් එවැනි කෙනාට නිපුණ කියන්න බෑ, පඬිතු කියන්න බෑ. එපෙනින් කෙනාට මේ අතක් ආචාර ධර්මයක් තේරෙන්නේ. ඒතකොට සාන්ත ප්‍රණීත භාවයක් නෑ. හිත ඇතුලේ තියෙන්නේ මේ ඔලොමල ගම්මයි. ගහ බැන ගන්න ගතියමයි. උරුට්ටුවට යන ගතියමයි. අර ගන්න ගතිය. ඉතින් ඒක ਸਰවඥාන්සේ පෙන්නලා ඒ ප්‍රශ්න ඉවර නෑනේ. ප්‍රශ්න ඉවර නැත්නම් මොකද බමුණා කියනවා මේ රූපයය රූපේ හට ගැනීම මේය අත්ංගම මේ කියන එක මට තේරුණා. මට සතුට හිතුණා. වේදනාව මේය වේදනාව හට ගැනීම මේ වේදනාව අත්ංගමේ පිනා නැති විය මේ කියලා හට දැන් ඔබ වහන්සේ ආයසරයක් කියනවා එවැනි විඥානය අපතිතරපතරපත් කරපු කෙනා මැරෙමත් ඉන්නවා කියන්නේත් නෑ නෑ කියන්නේත් නෑ ඉන්නවා නෑ දෙකම කියන්නේත් නෑ ඉන්නෙත් නෑ නැත්තේත් නෑ කියන්නේත් නෑ මට අතනදී නම් ඔබ වහන්සේ ආයසරයක් විශ්වාස කරගන්න බෑ විශ්වාසය නැතිලා යනවා කියන. ඒක තමයි මේ ਸਰවඥාන්සේ තමන් වහන්සේ පවා ගෞරවයෙන් සැලකන තමන් වහන්සේ පවා ආචාර්යත්වයෙන් සැලකන ධර්මයේ තියෙන ගැඹීරකම. ගැඹීරෝ ගැඹීරෝ අයං වච්ච ධම්මෝ. මේක කම්බු ගැඹුරුයි මේක. ඒක හරියට කියනවනම් මේ රූප කියලා කියන්නේ මුහුදක හට ගන්න රැලක් වගේ නං අපි මුහුදෙන් රැළ වෙන් කරන්න හදනවා. නමුත් මුහුදෙම විකෘතියක් නමයි රැළ කියන්නේ. රැළ හට ගන්න ඉස්සෙල්ලත් මුහුද රැළ හටගෙන ඉවරනාට පස්සෙත් මුහුද. එනිසා රැළ නෑ කියන්න බෑ. ඒ මේ තියෙන තේන් රූප හට ගන්නවා. හටගෙන ඒක එතරම් නැති වෙලා යනවා. මොහොතින් හටගත්තට මොහොතින් අයින් වුණා වගේ. ඊට පස්සේ මේ රැළ මගේ, මේ රැළ උඹේ, මේ රැළ ලොකුයි, මේ රැළ නරකයි, මේ රැළ හොඳයි කියලා අර රැළට උපන්න උපන්න සාතික චරිත සාතික දෙන්න හදනවනම් ඒ මනුස්සයා මේ මොහොතින්ම හටගෙන මොහොතින් තිය වෙන බව දන්නේ නැතුව අර తాවකාලිකව මතුවෙච්ච රැළ අල්ලගෙන කතන්දර ගොතනවා. ඒකෙන් මේ ප්‍රපංච කරනවා. අන්න වගේ තමයි මේ රූපේ හටගන්න ඉස්සෙල්ලා යම් ශක්ති විශේෂයක් තියෙනවා ඒ රූපේ හටගෙන රංගනේ ඉවරලා ආයේ ශක්තියට දී වෙලා යනවා. ඒ දී වුණාට පස්සේ ආයේකට රූපේ කියලා කියන්න බෑ. ඒ නිසා ඒකේ හට ගැනීමක් සහ නැතිවීමක් මෝඩයාට තිබුණට ධර්මය අවබෝධ කරපෙන්නා රූපය අල්ලන ගහ බැන ගන්න යන්නෙත් නෑ. ගහපා දෙන්න යන්නෙත් නෑ. ඒක මේ తాවකාලිකව හට වෙලා නැති වෙලා යන විදුලි ඡාපයක් වගේ, බිරිඟුවක් වගේ, හීනයක් වගේ. ඒක නිසා එහෙව් කෙනෙකුට මේ රූපේ තිබුණට මොඩේ රවට්ටන්න විතරයි කියන කියන එක දන්න කෙනාට රූපේට රැවටෙනා වගේ පෙනුනට රූපේට රැවටෙන දෙයක් නෑ දාන්නවා මේක මෙන්න මෙවැනි න්‍යාය ධර්මයක් මේකේ තියෙන්නේ මේ මෙවැනි චිත්ත ධර්මයක් මේකේ තියෙන කියලා දන්න කෙනාට ඒක පුළුවන් නමුත් උඹ වාගේ දුජ්ජානෝ යමක් තේරුම් ගන්න අවශ්‍යකමක් උඹට නැහැ. ඔයකම දිට්ඨියක් තියෙනවා මේ හැමදේම පවතිනවායි කියලා. ඉතින් හැම කෙනා ප්‍රශ්න දිහා බලන්නේ දිට්ඨිය හරහා. ඒ වගේම ඔබ ඉවසනවා ඕන දෙයක් කැප කරලා ලෝකේ සස්වතයි කියන දිට්ඨිය. ඒ නිසා උඹට අසස්වතයි කියන මතේ පදේ හෝ ශාස්ත්‍රත සාධක මැදින් යන ගමනක් ඕ වැටෙන්නේ. අන්න ඒ නිසා උඹට මේක දිර ගන්න දිරව ගන්න අමාරුයි. ඒ නිසා ඒ කියපු වචනේ අඥානාය උඹේ නොදැනීම මට තේරෙනවා. මේ තියෙන මේ සම්මෝසාව මේ අංජ බජල් වෙච්ච ගතිය ඔළුව අවුල් වෙච්ච ගතිය මට තේරෙනවා. ඒ කියන්නේ සර්වචාරංශයේ ප්‍රශ්නේ අතහැරලා නැහැ. රුචන්සේ දැන් මෙයාව ගිනියන්න හදනවා තව ඉස්සරහට. හැබැයි යන්න ඉස්සෙල්ලා කනහරා පාරක් ගහනවා. ගහලා කියන උඹ ඉන්න රාමුවේ ඉඳලා නම් උත්තර දෙන්න බෑ. මම තවත් උත්තර දෙන්නම්. මේ රාමුව වෙනස් කරන්න කැමති නැත්තම් ඒ කියන්නේ තමන්ගේ පදනම, දෘෂ්ටිය, එනතන සංකල්ප විවෘතමන සත්‍ය කරන්න කැමති නැත්තම් මේ මොනින් මොනින් අපු කලියට වතුරක් කරා වගේ. ඒ කියලා සරුවචනanse අහනවා දැන් උඹට තේරෙන්නේ නැහනේ. තේරෙන්නේ නැති නිසා මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් ඔබ ඉස්සරහා ලොකු ගිනි ගොඩක්පත් වෙනවා. මම තෙදවත්ව බලවත්වපත් වෙනකොට පේන අපට දකින්න පුළුවන්. ඒමයි මට ගිනි ගොඩක් ඉස්සරහපත් වෙනවා නම් දකින්න පුළුවන්. ආ හොඳයි. ඒක දැන් මේ ඒ ගිනි ගොඩේ මං අහනවා අම්බෙන් මේ මොකක් පදනම් කරද ගිනි ගොඩ ගින්තරපත් වෙන්නේ කියලා. එයා කියනවා මේ වෙලිච්ච ධර්මත්. ආ ඒක නිසා මේක දර හටගත්ත ගින්න නිසා ගින්දර කියලා කියනවා. දරෙන් හටගත්ත ගින්න නැත්නම් ගොමෙන් හටගත්ත ගින්න පිටුරෙන් හටගත්ත ගින්න කඩදාසි වලින් හටගත්ත ගින්න. දැන් අඹගේ දිහා බලනකොට දර ඉවරයි. පිච්චිලා ඉවරයි. දැන් මොකද වෙන්නේ? එතකොට ඒ ගින්න නිවෙනවා. එතකොට මං අහනවා බෙන් ඔය තිබුණු ගින්දර උතුරු දිශාවටද ගියේ දකුණු දිශාවටද ගියේ වමටද ගියේ පටේටද ගියේ කියලා ඉතින් ඌ එතකොට එතකොට නම් වග්ගවච්චකොත් කියනවා මේ ගින්න නිවුණා කියන සංකල්පය යනවා කිය මිසක්ක ස්වාමින්වහන්සේ මේක උතුරට ගියාය දකුණට ගියාය කියන්න බෑ. ඒකට අදාළ කින්නට අදාළ ඉන්ධනය දර එවනත ඒකේ මූල ශක්තිය නැති වුණාට පස්සේ ඒක අභාවයට යනවා. ඒක අභාවයට ගියාට පස්සේ මේක උතුරට යනවාද? දකුණට යනවාද? එහෙම නැත්නම් නැත්තරම නැති වුණාද? ආය නොයනා විදියට නැති වුණාද? එහෙම නැත්නම් ආය ඒකම හැංගිලා තිබිලා ආය එනවද? මොනම දෙයක්වත් කියන්න බෑ. ආන් ඔය වගේ තමයි වච්ච ඔබ වාගේ මේ රූපේ තියෙනවා කියන හැඟීමෙන් බැලුවොත් ඔබට හිතෙනවා මේ රූපේ తాවකාලිකව නැතුණට ආයෙමතු වෙයි. ඉතින් ඒ නිසා ඔබ බලන්නෙම ඒකේ අභාවය බලනට වැඩිය ආයෙ නැති වෙන්න අපේක්ෂාව නිසා ඔබට කවදාහක්වත් අභාවයේ පැත්ත දකින්න බෑ. නමුත් තථාගතයන් වහන්සේ ගත්තොත් ඒ රූපඛන්දේ තියෙන විමුක්ත ස්වરૂපය දන්නවා. ඊය ඇවිල්ලා රංගන වගේ රංගන හැබැයි මට අදාළ නැහැ. ඒක මම නෙවෙයි. මගේ නෙවෙයි. ඒක නිසා තථාගතයන් වහන්සේට රූපේ මේ తాවකාලික රංගනයෙන් කුප්පන්න බෑ. අවසන් බෑ. එහෙම නැත්නම් රූප අප්‍රමාණ කරන්නේ. රූපේ නැත්තේ නෑ. ඒ රූපේ යම් යම් තත්ත්වවලදී භූත තත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ අභූත තත්ත්වයටපත් වෙනවා. භූත තත්ත්වෙදී ඒකට තැනක්, වෙලාවක්, සටහනක් ආකාරයක් තියෙනවා. ඉතින් යම් වෙලාවක යම් කාට හරි ඕනේ නම් මේ රූපේ භූත වශයෙන් පෙනී සිටින වෙලාවකත් තියෙනවා. අභූත වශයෙන් ඒක නොපෙනී ශක්ති බාටපත් වෙන වෙලාවකත් තියෙනවා. නැත්නම් අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යයක් බාටපත් වෙන වෙලාවකත් තියෙනවා. ඊට පස්සේ ද්‍රව්‍ය අද්‍රව්‍ය බාටපත් වෙන වෙලාවකත් තියෙනවා. ඒක නිසා අද්‍රව්‍ය බලන්න කැමති කෙනෙක් ඉන්නවා. මේ භූතී අභූත භාවය දකින්න කැමති කෙනෙක් ඉන්නවනම් භූත ස්වරයටපත් වෙච්ච ගමන් ඒකේ සටහන ඒකේ ආකාරය ඒකේ ගති දිහා බලන්න කියලා කියනවා. පේන ටික හොඳට විසදව බලන්න බලුණාට පස්සේ එච්චර ලස්සන බලපොදී මේ අස්පනා අපිට නැතිලා යනවා. අන්න එතනදී තමයි අපට ඔය ආසාත්මික ලක්ෂණ මතුවේ. අපි මේ ලස්සනට බලන ආස්වාස් ප්‍රසවාසය මේ හටගත්තා, මේ පැවතුණා, මේ නැති වුණා කියන එක ටිකේ වේලා කරනක සාන්ත භාවයටපත් වෙනකොට ධර්මයේ ශාන්ත වේගන වෙනකොට අපි අර රූපෙට තියෙන ආශාව නිසා ඒකේ නැතිවීම හුස්ම ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. අපි නිකන් ගිනි සුළි සුළි සුලියකට වගේ පදනම ඇති වුණා වගේ මහ විනාශකාරී තත්වයකටපත් වෙනවා. ඉතින් ඒ නිසා අර රූපයේ ආස්තිකත්වයේ විතරක්ම බලන කෙනාට මේ රූපේ විපරිණාමයේ මහා හූනියමක්, මහා කාලකන්නිකමක්, මහා විනාශයක්, මහා නාස්තියක්. ඒ නිසා කවදා හෝ මේ රූපේ මමයි කියන පැත්තෙන්, මේ රූපේ මගේ කියන පැත්තෙන්, නැත්නම් මේ රූපේ මගේ ආත්මය කියන පැත්තෙන් බලන කෙනාට රූපේ හට ගැනීමට ප්‍රිය භාවයත්, වැයවීමට බය භාවයත් ඇති වෙනවා. ඉතින් ඒකේනා සරුවඥන් වහන්සේ වගේ තථාගත කෙනෙක් වගේ මේ රූපයේ වැඩියෙන් තියෙන අභව ප්‍රඥප්තියයි කලාතුරකින් තමයි ඔය අකුණු ගහන වෙලාවක විද්‍යුත් ස්ථිති විද්‍යුත් වෙලක පාරට ඡාපයක් පයින්නා වගේ ආහසේ වැඩි වෙලාවක තියෙන ආහ ඡාපපණින් නැති විද්‍යුත් තරංග විද්‍යුත් ස්ථිති විද්‍යුතේ ඒක පාරට තමයි පයින්නේ පයින්නකොටම බැලුවොත් ඒක හරි විචිත්‍ර ඡාපයක් පේනවා. නමුත් ඒ ඡාපේ ඇතිවිච්ච තැන අය හුළඟක්වත් නැතුව අලුවත් නැතුව නැතිලා යනවා. ඒ නිසා මේ ඇතිවිච් වෙලා හුදුට බලන්න නම් අකුණු විදුලි ගහන්න ඉස්සලා බැලුවට මොකක්වත් ලකුණක් නැහැ. අකුණු විදුලි ගහලා ඉවරනට පස්සේ බැලුවට මොන ලකුණකුත් නැහැ. අකුණු විදුලි බලනකොට ඡාප දෙකක් සමානක් නැහැ. ඒ නිසා හුදුට දැල්වාගෙන එවැනි වලාකුළු ඔක්කොම ක්‍රියාශක්තිය ඇති වෙන වෙලාවක වැස්සට කලින් බලාගෙන හිටියොත් ඡාපයක් නැත්තේ නෑ. නමුත් මේ ඡාපය විචිත්‍ර වුණාට ආලෝකයක් සද්දයක් ඔක්කොම ඇති කරාට කොහෙන් ඇවිල්ලා කොහෙන් යනවද දන්නේ. අන්නේ වගේ හැම රූපෙකම ඒ තියෙන ඒ විපරිණාම ස්වરૂපයකට කියන්නේ අඤ්‍යතා භාවය. එහෙම නැත්නම් අඤ්‍ය තත්ත භාවය. ඒක ඒක ඒක චිත්තක්ෂණ දෙකක් එක විදිහට නෑ. ඒ රූපේ නිකන් ගොජ දාන මේ රාකලයක් වාගේ, කිරි උතුරන එකක් වාගේ, බත්තලියක් වාගේ නටනට නටනට තියෙනවා. ඉතින් කොහොම නටන රූපෙකින් තමයි අපි මේ පැවැත්මක් හදන්න හදන්නේ මේ බිඳිපිදී යන දේ ඒ නිසා ආයේ පැවැත්ම බලාපොරොත්තු වෙන කෙනාට පැවැත්ම විශ්වාස කරන කෙනාට ඒකට ඒක ඉවසන කෙනාට බිඳීම හුනියමක් වෙනවා බිඳීම කලකණිකමක් වෙනවා මහා බයක් වෙනවා ඒ නිසා උඹ වගේ කෙනෙකුට ඒ කියන්නේ මේ රූපය අල්ලාගෙන රූපයෙන් තොරන් ගහන මිනිහෙකුට නැත්නම් රූපයත් එක්ක මම හදා ගන්න හදන කෙනෙකුට රූපයගේ බිඳී යෑම දැකීම සත්‍ය වශයෙන් පේන්නේ නැහැ. නොයවසන සුළු කච්චයටපත් වෙනවා. මොකද පැවැත්මයි ඉවසන්නේ. ඒ ශාන්තිය තියෙන්නේ පැවැත්මට. නැවැත්ම එනකොටම විනාශය එනකොටම <clears throat> නැට සාන්ත ප්‍රින්ච භාවයක් ගන්න බෑ. මාළුවෙක් <clears throat> වතුරෙන් ගොඩ දැම්මා වගේ, පණුවෙක් දෙකට කපුවා වගේ පුදුම නැටිලා නටම් පටන් ගන්නවා. දැන් මේ බමුණටත් ඒ සර්වචනanse දේශනා කරන රූපේ වැටහෙනවා ටික ප්‍රමාණයට. අඩු ගානේ. සුතමේ මට්ටමේ. දැසියා තේරුම් ගන්නත් උත්සාහ කරනවා මේ රූපය ඇවිල්ලා රංගනයක් රංගලා යන දෙයක්. එයා අහනවා රූපනේ රංගනේ රංගලා ගියාට පස්සේ මේක මේ මෙතෙක් මේක දිහා බලා හිටපො මමයට මොකද වෙන්නේ කියලා. එයා හිතන්නේ රූපේ වෙනමයි බලා ඉන්න මමයා වෙනමයි කියලා. සර්වඥාන්සේ කියන ඔය මමයා හැදෙන්නේ රූප වේදනා සංඥා සංකාර කියන පහෙන් ඒ මම හැදෙන්න හේතු වෙන මේ පහ වෙන් කරගන්නත් මම බයයි. මොකද මම එකතු වෙලා තියෙනවා දකින්න තමයි ආසාව. පවුලේ ඒකට කන මිනිස්සු පවුලේ එකතු වෙලා ඉනකොට ලොකු සතුටක් ඇති වෙනවා. පවුලේ විසිරී යනකොට ඒගොල්ලෝ කියනවා පිය විපයෝග දුක කියලා. මොකද ඒ කට්ටිය අර පවුලෙන් තමයි ආත්ම ශක්තිය ගන්න. ඉතින් මේ පවුල කියලා කියන්නේ දණ්ඩතනකින් ආපු අම්බලමකට ආපු හිඟන්නු ටිකක් වගේ. උන් හිඟමන් යන ගමන් එක තැනට එකතු වුණාට එදා රෑ කෑවට. ඒක උදේ යන්න ඕනේ. ආයේ හෙට හිටියොත් ආයෙ හංගබන් හම්බ වෙන්නේ නැහැ. වස්දෙන ආයෙ දෙනට එක තැන. අන්න ඒ වගේ මේ රූපය ඇතිවීමට අවශ්‍යතාවය ඇතිවෙනත් රූපය හට ගන්නවා. ඒක බ්‍රහ්මයටත් වළක්වන්නත් බෑ. නමුත් අර දරිවරිච්චාම ගින්දරි වෙර වෙන්න වගේ මේ ප්‍රත්‍ය නැතුනට පස්සේ ඒක නැතිලා යනවා. අපි කොච්චර තටමල අල්ලන්න ගියත් මේක මගේ නිර්මාණය, මම ප්‍රිය දේ, මගේ රුචි දේ, මං ඇසූ දේ, මම තර්කයෙන් දිනපු දේ කිය හිතින්නේ අන්න ඒ බව තථාගතයන් වහන්සේ දන්නවා. ඒතකොට තථාගතයන් වහන්සේ හදන්න හේතු වෙන පහින් එකක් වෙන රූපයම තමයි තථාගතයන් වහන්සේ කියන්නේ. රූපේ විනාශ වෙනවා දකින්න කැමතියි කියලා කියන්නේ. නැත්නම් විනාශ වෙන ස්වභාවය ඇත්තේ කියන්නේ තථාගතයන් වහන්සේ මරණයට කැමතියි. මරණයට ලෑස්ති. ඉතින් මේ මරණය තියාගෙන නිවන ඉල්ලනවයි කියලා කියන්නේ. වතුර ටිකක් අරගෙන මේකේ තෙත ගතිය අයින් කරලා දෙන්න හදනවා කියනවා වගේ. වතුර තෙත ගතිය අයින් කරනවා වතුර තමයි තෙත ගතිය කියන්නේ. ඉතින් කවුරු හරි කියනවනම් මට මේ වතුර දෙන්න දැන් තියෙනවා බියර් ඇල්කොහොල් නැති. මේ කටියට බියර් බොන්න ඕනේ ඇල්කොහොල් නැති එක බොන්න ඕනේ. මේ මේ මේ රවට්ට ගන්න හැටි. ඒගොල්ලෝ හැම එකම අපි හදලා පෙන්නනවා අපේ අර හිතේ තියෙන කෑදරකම රැකෙන්න වෙන නමක් ගාලා ලේබල් දාලා ඒ මල්ටිනේෂනල් කම්පැනි හම්බ කරන්නේ මොකද්ද? අපි නිකන් නමටවත් කැමති නෑ. ඒක නැති වෙනවා දකින්න. මේ හදාගත්ත මතේ. හදාගත්ත මත් ගතිය. එසේ ඇල්කොහොල් නැති බියර් හරි කමන්නේ බොන්නෝ. මේ විදිහට විවිධාකාර අපි අර පොඩි උන් තනයක් දෙනා වෙනකොට සූපුවක් දීලා රබර් සූපුවක් දීලා බේරන්න හදනවා වගේ අපි මේ ඉදිනදාම කරන්නේ අර රූප එකින් එකට මාරු කර කර මේ උත්සාහ කරලා බලනවා මේකේ පවතින රූපයක් ඇද්ද කියලා. සදාකාලික සනාතන හැමදා වඳින්න පුදන්න පුළුවන් මොනවා හරි ධාතු ස්වභාවයක් ඉල්ලනවා. ධාතු කියන්නේ රූපයේ ඒ ගතිය දරණකම. ඒක ඇති වෙන සෑවි ඇත්තේද නැති වෙන සෑවි ඇත්තේය. ඒ අතරමැද යා රංගනය අනික් රූපෙට සමාන නැහැ. රංගනය ඊටාම සුළු වෙලා ඒ නිසා ඒ රංගනය භූතත්වය කියලා කියනවා ඒකට. අන්නේ භූත භාවය මතුවෙනකොටම සියලු අංගපසංග සහිතව දැක්කොත් වැඩියෙන් අංගපසක දැකෝ එකනට වැඩියෙන් විපරිණාමය දැක ගන්න පුළුවන්. ලාවට දැකපු එකනට රිත්තර දකපු එක්කනට සමූහයට දකපු එක්කනට විනාශ වෙන බව පේන්නේ. ඒ නිසා විනාශ වීම නැත්තම් මේ රූපයක ස්වභාවය දකින්න විභජ්‍යයට යන්න ඕන බෙදලා බලන්න. බෙදලා ඉතාම පුංචි කොටසට දැම්මට පස්සේ ඒ පුංචි වෙන්න වෙන්න වෙන්න ඒක එක තැනක තියෙන්න බැරි තරම් වේගයක් පාටපත් ආලෝකයේ වේගයට සමාන කරලා පෙන්නනවා ඒ රූපවල කුඩා අණු කුඩා කොටස් වල ස්වභාවය. ඉතින් ඒක විද්‍යාවටත් වෙලා තියෙනවා. අණුව පරමාණු වලට කඩලා පරමාණු තවත් කුඩා කොටස් වලට කනකොට ඒක ශක්තියක් විතරයි ද්‍රව්‍ය නෑ කියලා. ඉතින් ශක්ති සහ ද්‍රව්‍ය අතර තියෙන සමීකරණය හොයාගත්තට තමයි ඔය ගිසේ ගියේ සත වර්ෂයේ මේ අයින්ස්ටයින්ට E mc2 කියලා ශක්තිය සමාන ඒකේ ස්කන්ධයට කියලා සමාන తත්වය දෙන්න අතර තියෙන සම සම්බන්ධය දකපු කෙනා ට කියනවා ලෝකේ ප්‍රධාන විද්‍යාඥයයි ඉතින් බුදුරජාණන් වහන්සේට අවුරුදු 2600කට කලින් කිව්වේ මේ අද්‍රව්‍යෙන් ද්‍රව්‍යම වෙනවා. ඒ වගේම මේ ආද්‍ර ද්‍රව්‍ය ආය අද්‍රව්‍ය බවට දිය වෙනවා. මුහුදෙන් රැළ මතුවලා මුහුදෙන් යනවා වගේ. නමුත් මේ රැලි ගණන් කරන මිනිහට රැල්ල මුහුදට වැඩි ලොක් කරලා බලන මිනිහට මේ රැල්ල එන්නෙත් මුහුදෙන් යන්නෙත් මුහුදෙන් කියලා හිතා ගන්න බෑ. ඉතින් යාට පේන්නේ මේ මේ මුහුද රැලි ගිලින එකක් කියලා නෑ. රැලි ඇති කරන එකකුත් තමයි. ආන්නේ විදිහට තථාගතයන් වහන්සේ රූපය අදහන් නැති නිසා රූපයේ මේ රූපයය මෙය රූපේ හට ගැනීමය මේ රූපයේ නැතිවීමේ කියන තුනටම සමසිත දාන්න පුළුවන් නිසා තථාගතයන් වහන්සේ රූපෙන් කුපිත වෙන්නේ නැහැ. රූප ධර්ම වැඩි උණයි කියලා පට වියාපෝතේජ වැඩි උණ කියලා සතුටු වෙන්නේ නැහැ. පට වියාපෝතේජ වෙන්නේ නැති උණයි කියලා නැති වෙන්නේ නැහැ. මොකද මේ මේ පට වියාපෝතේජ මම මේ පටවිතේ ආපෝතේ මම නෙවෙයි කියන අන්නේ සීමා මරියාදා වැටකටු බැමේ ඇති විමුක්ත භාවයටපත් වෙච්ච නිසා තථාගතයන් වහන්සේ රූපයේ ඇතිවීම නැතිවීම හෝ රූපයේ පැවැත්ම මතින් හිත සලාගන්නේ ආන්නේ නොසලෙන බව මරණින් මත්තේ වෙයිද මරණින් මත්තේ නොවේද කියන එක ගංගානංගඟ මොහොතට ගියාට පස්සේ ඒ වතුර සහ මොහොත ගඟ නැති වෙනවද පවතිනවද? පවතිනව නැතිනව දෙකමද නැත්නම් පවතින්නේ නැත්නම් නැත්තේ නැද්ද කියලා කිව්වොත් මේක සංඥාවගේ නැතිවීමක් විතරයි සිද්ධ වෙන්නේ. වතුරට මොනක්වත් වෙන්නේ නැහැ. ඒක නැවතත් මුදට යනවා. අන්න ඒ වගේ ඒ ධර්මය ගම්භීරයි. ඒක දුරවබෝධයි. එහෙම නැත්නම් කියනවා ඒක මහමූද වගේ කියලා. ඒක නිසා යෝගාවචරක පැත්තෙන් බලනකොට දඩංගොඩ බදාගත්තා වගේ ඔක්කොම බදාගත්තොත් යෝගාචරයට මේ රූපේ ස්වභාවය දකින්න බෑ. ඒ දඩංගොඩ බදාගත්ත ගතිය තමයි කාම ගුණ කියලා කියන්නේ වැඩි කරනවා. හැම එකම වැඩි කරනවා. රූප වැඩි කර ගන්න හදනවා. වේද සද්ද ගන්ධ රස පහස. තේ ගිහිගේ කියලා කියනවා ඒකතු කරන තැන්. ඉතින් ඒකට ගියාට පස්සේ ඒ රූපේ නැත්තම් මේ රූපේ බලතයි. ඒ සද්ද නැත්තම් මේ සද්ද ආන්න පුළුවන්. ඒ ගන්ධ නැත්තම් මේ ගන්ධ, මේ රස නැත්තම් මේ රස, මේ පහස නැත්තම් පුටුව නැත්තම් ඇඳ. ඊට නැත්තම් මේ ඕන ඕන භූත හිතවිලි හිත විතයි ඉන්නවා. නමුත් සරුවචන සඳහන් කළ තියෙන ওই ගිහි කිය අතහැරලා ඔබ කැලේකට යන්න ගියාම කැලේ ගෙදරක තියෙන සැප නැහැ. නමුත් ගෙදරක් තරම් හිත බඳින්න නැති ගතිය තියෙන. නැත්තම් ගෙදරක තියෙන ආතතිය ගෙදරක තියෙන දුක් කරදර මානසික අසහන කැලේ නැහැ. ඒ නිසා කැලේ තියෙන මේ සැප නැතිකම නිසා තමයි මේ මානසික ආතතිය අඩු ගතිය ආවේ. නැත්නම් අසහනේ නැතුනේ කියලා කැලේ ජීවිතයට ප්‍රමෝදය ඇති කරන්න කියනවා. කැලේට ගියාට මදි. කැලේට යනවා හරක් කරුත් යනවා. මිනිමරුවොත් යනවා. කුෂ්ඨ රෝග ඇති මිනිසුත් යනවා. මේ මිනිස්සු යන්නේ නගරෙන් බේරෙන්න. යෝගාවචරය කැලේට යන්නේ ගෙදරට වැඩිය සැපතිය නිසා නෙවෙයි. ගෙදරදී තරම් මානසික අසහන දෙන්නේ නැහැ. ආතතිය දෙන්නේ නැහැ. ඒ නිසා මේ ආතතිය නොදීම සඳහා කැලේ තියෙන මේ දුෂ්කරතා ටික වක්‍ර මාර්ගයෙන් ක්‍රියාත්මක වෙන නිසා කැලේ දුෂ්කරතා පිළිබඳ ප්‍රමෝදයක් ඇති කරගන්න පුළුවන් නම් එයාට වන ජීවිතයේ බොහොම සැපයි. බොහොම ප්‍රියයි හරියට බාලදක්ෂයෙක් කැලේට ගිහිල්ලා ජම්බරියක් පවත්වමින් ගිනි මැලයක් වටේ රැය තිස්සේ මතුරු වේලෙමින් සත්තු වේලෙමින් ජීවත් වෙනවා. එයාට ලොකු සතුටක් තියෙනවා. ගෙදරතොර යා කන්ඩිෂන් වල ඉන්නවට වැඩිය මේ කැලේට ගිහිල්ලා ගත කරන ජීවිතේ. ඉතින් ඒක නිසා ඔය බේඩන් පවල් සාමිවරයාගේ බුදුචාන් වහන්සේගේ සමානකමක් තියෙනවා. බුදුචාන්සේ සංඝයාති කරා. ඒ බේඩන් පවල් සාමිවරයා බාලදක්ෂ දක්ෂිකාවන් නැති කරා. ඒගොල්ලන් කිව්වා සැපේ ජීවත් වෙලා වැඩක් නැහැ. ඔබ ඉපද ඉගෙන ගන්න ඕනේ කැලේට යන්න ඉතින් ගියාට පස්සේ පදක් අඳිනවා. ඒ වගේ බුදුචාන්සේ කියන කැලේට ගියාට පස්සේ ඔබ කැලේට ගිහලා එයා කන්ඩිෂන් ඉල්ලනවා නම් කැලේට ගිහලා ඇම්බියුලන්ස් එකක් ඉල්ලනවා නම් කැලේට ගිහලා හයිවේ එකක් ඉල්ලනවා නම් මොකද්ද මේ කරන වේලුව? ඔය තමයි අසහනෙ තියෙන්නේ. කැලේට ගිහිල්ලා මේ කැලේ හම්බෙන මේ දුෂ්කරතා ටික සපක් කරගන්න පුළුවන් නම් ඊට පස්සේ කැලේ තියෙන දුෂ්කරතා ටික හොඳට දැනගන්න කියන ප්‍රමාණ කරන්න කියන ප්‍රමාණ කරගෙන යම් වෙලාවක පරියංගයට ගිහිල්ලා හිත කැලේට දාන්නත් එපා ගෙදෙට දාන්නත් එපා කයට විතරක් දාන්න කියනවා එතකොට කය කියන්නේ මහා හිතියරකාරී තැනක් හිත නිකන් වඳුරෙක් අල්ලලා කොටු කරගත්තා. කුරුල්ලෙක් අල්ලලා කොටු කරගත්තා වගේ. මීහරකෙක් කුළු මීහරකෙක් ගමට ගෙනලා බැඳගත්තා වගේ. කය කියන්නේ එහෙම සැපගෙන තන තරක් නෙවෙයි. නමුත් gedaraක තරම් දුක් දෙන්නේ නැහැ, කැලේක තරම් දුක් දෙන්නේ නැහැ, අරණ්‍යක තරම් දුක් දෙන්නේ නැහැ. ඒකට තමයි දුක් ටික අසහනය මේ හැම පිරිකෙව කර ඇති කෙස්සතින් පාදතලයෙන් උඩ ටිකට විතරක් යනවා. ඉතින් ඒක නිසා ඒ දුක්වල අඩුවීමට ඒකාග්‍ර කිරීම කියලා කියනවා. කයට හිත දාගෙන ඉන්නා තාකල් කයෙන් ලස්සන දෙයක් හම්බ වෙන්නේ නැහැ. රත්තරම් මිනිමුතු මැණික් තුරලා සඳුන් හම්බ වෙන්නේ නැහැ. කරදරයි තමයි. නමුත් ලෝකයක් කරදරෙන් අතාරින්න මේ පුංචි කරදරේ සමාදම් වෙන්න කියනවා. අරණ්‍යයක් කරදරෙන් අයින් වෙන්න මේ පුංචි කරදරේ සමාදම් වෙන්න කියනවා. ඒ සමාදම් වීමට ප්‍රමෝදය පහල කරගන්න කියනවා. මට අනේ මගේ හිත මගේ කයේ පවත්ත ගන්න පුළුවන් වුණා. නැත්නම් මම දන්නවා මේ පැයේ නැත්නම් මේ විනාඩි 5 නැත්නම් මේ විනාඩියේ මේ තප්පරේ මේ චිත්තක්ෂණේ මගේ හිත කයට කොටු උනායි අන්න ඒකට ප්‍රමෝදය ඇති කරගන්න කෙනාට විතරක් නැත්නම් කයට ප්‍රේම කරන කෙනාට විතරක් එහෙම නැත්නම් මේ කය කෙරෙහි අත්ත කුසලයේ අත්ත සිද්ධිය සලකන කෙනාට විතරක් චිත්තක්ෂණයට ලෝකයෙන් එන කරදර වලින් අයින් වෙන්න පුළුවන්. චිත්තක්ෂණයට අරන්නේ එන කරදර වලින් අයින් වෙන්න පුළුවන්. කය පිහිට කරගෙන. මෙහෙම ඉන්න කෙනාට විතරක් පේනවා කය කියන්නේ කන්දක්. ගොඩක් සමූහයක්. මේ සමූහයේ හිත තියාගෙන ඉන්නකොට ඇතුලේ මේ සමූහයේ එක තැනකට ක්‍රියාශක්තියකට නැත්තම් රූපේ රුප්පණ තැනකට ඉද්දන තැනකට හිත යනවා. අන්නේ යන තැනට ගියාට පස්සේ ඒකත් ඉද්දන දෙයක් රුප්පණ දෙයක් නමුත් කය අමතක කරන්න ඕනේ නම් අර ඉද්දීමට රුප්පණ ගතියට කුප්පණ ගතියට හිත සම්පූර්ණයෙන්ම নিমগ্ন කරන්න එතකොට රටක ගමක ලෝකෙක දුකත් නැහැ, අරණ්‍යක දුකත් නැහැ, කයේ දුකත් නැහැ. හැබැයි අර රුප්පණ ගතිය, පීරිගාන ගතිය, ඉද්දන ගතිය, කුප්පණ ගතිය පුංචි දෙයක හිත තියෙනවා. ඒක බුදුරජාණන්සේ කර්මස්ථාන කියලා කියනවා. ඒක තමයි ආස්වාස් ප්‍රසආස වෙනවා. පිම්බීම හැකිලි වෙනවා. නැත්නම් ඉඳගෙන ඉන්නකොට හැපෙන තැන වැටෙනවා. ඒක මේ සැපක් නිසා තෝරගන්නව නෙවෙයි. එනත ඒක නයිසර්ගයෙන් සැප දෙන එකක් නෙවෙයි තියෙන විශාල දුකක් ගෙවම් කරන්න අඩේට ගන්න. ඒ නිසා කවදා හරි Tamanට මේ කයට හිතගත්ත කෙනා ඒ කයෙහි වැඩියෙන්ම හිත බඳින තැන යථාපාකටම් කියන විදිහට යම් තැනක ප්‍රකටද තත් විපස්සනා යථාපාකටම් විපස්සනා බිනිවේසු එතනින් විපස්සනා පටන් ගන්න. කොතනක හරි කය ඉද්දෙන තැනක් තියෙනවා. මේ මේ ඔක්කොම දිහා බලනකොට වැඩියෙන්ම හිත ගන්න තැන. වැඩියෙන්ම භූත ලක්ෂණේ පෙන්වන තැන. වැඩියෙන්ම නලියන තැන. වැඩියෙන්ම චංචල කම්පන දක්වන දේ. අන්නේ චංචලයේ කම්පලයට හුස්ම නම් හුස්මේ. ආශ්වාස ප්‍රශ්වාසන පිම්බි මහකිලිය පිම්බි මහකිලිමේ. හැපෙන තැන බලාගෙන ඉඳ එතකොට මේ හිත ලෝකෙකින් කයට ආව, අරණ්‍යයට ආව, අරණ්‍යෙන් කයට ආව, කයෙන් දැන් එක තැනකට ගියා. මේකට අපි කියනවා ඒකාග්‍ර කරනවා කියලා. ඒකෝදි කරනවා කියලා මේ පුංචි දෙයකට හිත යෙදෙන්න යෙදෙන්න ඒ හා සාපේක්ෂව ලෝකය අමතක වෙනවා. අරණ්‍ය අමතක වෙනවා. කය අමතක වෙනවා. එහෙම නැත්නම් අර කරදර එන්න එන්න පුංචි වෙන්න පටන් ගන්නවා. ආන්නේ පවතින හුස් මොකේක හරි ඉද්දෙන ගතිය රුප්පන ගතිය හිත පවත්වාගෙන හිටියොත් ඒක ද්වේෂ කරන ලක්ෂණ තමයි පහළ වෙන්නේ. ද්වේෂ කරන්න එපා. ඒකට ප්‍රේම කරන්න. ඒක ප්‍රසාය මේ ප්‍රමෝදේ පහළ කරගන්න. මේ භාවනා ප්‍රතිඵලයක් කියලා දැනගන්න. මේක ප්‍රතිපදාව කියලා දැනගන්න. දුක් අඩුවීමක් කියලා දැනගන්න. එතකොට ඒක ඉද්දන ගතිය, කුප්පන ගතිය තු එළිය මේ විවෘත කරන ලද වනමුඛයක් වගේ කියලා කියනවා. දැනෙන දේ හැබැයි එතන හිතවත්තන්ට ලේසි නැත්නම් ඒ ඒ දේ ප්‍රමෝදයක් කරන දේ මේ භාවනා දියුණුවක් කරගෙන මේ එල්ලේ බව දැනගෙන මේක ඒකාග්‍ර බව දැනගෙන ඒ හිතවත්තන්න ගියොත් පේන දේ කුප්පන වුණාට රුප්පන ගතිය තිබුණාට විපරිණාම තිබුණාට දැවිලි තැවිලි වුණාට මේ භාවනාවේ සතිය ප්‍රතිඵලයක් කියලා දන්න කෙනාට යා යෝගා යෝගයට අනුයුක්ත කෙනෙක් කියලා කියනවා. ධම්මානු ධම්ම ප්‍රතිපත්තිය යෙදෙන කෙනෙක්. ඒතකොට යාට ලස්සනට විස්තර කරන්න පුළුවන් මේ රූපය මොන්න තරම් ඉක්මනට දෙකට කවු පණුවේ මාළුවේ පණුවෙක් වගේ නටනවා. ගොඩ දාපු මාළුවෙක් වගේ දඟලනවා. දෙයාගේ නම කියන්නේ ඉස්සෙල්ලා යා වෙන දෙයක් පාටපත් වෙනවා. ඉතින් යෝගාචරය කිව්වොත් අනේ මේ බලානින් තරම්වත් ආනාපානෙ පේන්නේ නැහැ. බලානින් තරම්වත් පිම්බීම හැකිලින් පේන්නේ නැහැ. බලහින තරංගත් අරමුණු පේන්නේ නැහැ කියන එක හොඳටම හිත කර්මන්නේ වෙලා තියෙනවා. නමුත් මේ ටික හරි යා සාදරව තව කාට හරි විස්තර කරන්න උත්සාහ කරනවා නම් යෝගාවචරය මෙතෙක් කල නොදකින්න පතන් කියපු දේ ධර්ම ප්‍රතිපදාවක් කරගන්නවා. එහෙම නැත්නම් කමඨාන් සුද්ධ කිරීමක් කරගන්නවා. එතකොට එයා විස්තර කරන්නේ මේ මගේ හිත නොසන්ඩාලයි කියලා නෙවෙයි. මේ හිතට හම්බ වෙන හැම දෙයක්ම වෙනස් වෙන සුළුයි. මොන දේ හැමුණත් හිතත් වෙනස් වෙන සුළුයි. මෙන්න මේ මේ නිසා මට වෙහෙසයි. කියලා යා ඒ විස්තර ඉදිරිපත් කරන්නේ පරිශනාගාරයක පරිශෙන් ලක් කරපු දෙක විස්තර කරනවා. මේ මාට වුණා මේක, මගේ වුණා මේක, මගේ ආත්මේ වුණා කියලා නෙමෙයි. අන්න එහෙම කෙනාට බේන්න පටන් ගන්නවා. මේ රූපයේ අනිත්‍යත්වය ඇතිව නැති වෙන බව, විපරිණාමයටපත් වෙන බව, හුත්වා අභවතා මේ තිබුණා මේ නැති වෙන ගතිය බලන්න පැය ගණන් භාවනා කරන්න ඕනේ හැබැයි ඒක වැටෙහෙන්න සාපේක්ෂව කාලානුරූපව යන්නේ නැතුනොත් හිතට වෙනස වැටෙන්නේ නැති නිසා රූපේ පරිච්ඡින්න කරලා දකින්න කියලා කව වේදනාවෙන් අයින් කළා. රූපේ පරිච්ඡින්න කරලා බලන්න කියනවා සංඥාවලින් අයින් කළා. රූපේ පරිච්ඡින්න කියලා බලන්න කියනවා ඕකට චේතනා දාන්න එපා. සංස්කරණය කරන්න යන්න එපා. ඔහොම යන්න හරි. ඒකල මේ රූප මම සහ මම නොවේයි කියලා මායින් කරනවාද කියලා බලන්න කියලා. මේ නලියන කම්පන ගති කෙහෙල්ලල්ලකට හුලං හඳුනත් නලියනවා. මේ ඇඟ ඇතුලේ තියෙනවන් නලියනවා. ඒක මම නෙවෙයි මේක මම කියලා කියන අජ්ජත් බහිද්දා. දැන් ගන්න හුස්ම ඇතුලට ගියාට පස්සේ අජ්ජත් වායෝ ධාතු වෙනවා. හුස්ම එළියට ගියාට පස්සේ බහිද්දා වෙනවා. ඉතින් කොතනද ආස්වාද ප්‍රසආස දෙකේ මම සහ මම නෙවෙයි කියන එකක් ඉරක් අඳින්න පුළුවන්. ඒක වෙලාවකට ඒක අජ්ජත් වෙනවා. ඒකට නාස්කාංගය ඇතුළට ගිහිලා ඔන්න මෙයා කරන රංගන පෙන්නනවා. ඒක එළියට ගියාට පස්සේ ඒත් රැලි ධාරාවක් නැගලා නැයින් වෙනවා. මේ දෙක අතර ඒ වායුව ධාතුව දන්නේ මම මේ අජ්ජත්යෙන් ඉඳලා පිට බාහිරට ගියයි කියලා. මම මේ වගේ මේ වායුව ධාතුව දන්නේ මම මේ ජීවියෙකුට පණ දුන්නයි කියලා. වායෝ ධාතුවේ අන්නේ ගතිය සමාදන් වෙන්න පුළුවන් නම් තථාගත කියලා කියනවා. ශේක කියලා කියනවා. ආර්ය කියලා කියනවා. ඉතින් එහෙම නැතු මේ ගමන් ගත්ත හුස්ම නැත්නම් මම පිටකල හුස්ම කියලා ඒක අල්ලන කතන්දර කොතන එක තමයි ප්‍රපංච කරනවා කියන්නේ. ඒක තමයි අපි එදිනෙදා මේ වල්පල් දොඩවනවා කියන්නේ. හිස්බස් දොඩවනවා කියලා කියන්නේ. දන්නේ නැතුව. ඒ වගේ ආහාර ගත්තට පස්සේ ගණ්ඩ ඉස්සල්ලයි ගියාට පස්සේ. ආහාර වලට වෙනස් වෙන දේවල් අනුව අපි මේ චීන කෑම කියනවා, ඉන්දියන් කෑම කියලා කියනවා, පිටරට කෑම කියනවා, ඉතාලි කෑම කියනවා, මේ හෝල්සම් ෆුඩ් කියනවා, ভেජිටේරියන් කියනවා, මොන පිස්සුව කෑවත් කක්ක ගඳයි. එච්චරයි. හෝල්සම් ගතියක් නැහැ පිට වුණාට පස්සේ. එnde ඉස්සෙල්ලා මැනගෙන රණ්ඩු ගහන වරා ගන්න එක විතරයි තියෙන්නේ. මේ මස් මාළු කන්න ඕනද එපාද? නැත්තම් වේගන් වෙන්න ඕනද එපාද? එවිලවල විතරක් කන්න ඕනද එපාද? ඒ යේසුස් ක්‍රිස්තුස් ආතෙත් කියනවා යකෝ කටට ඇතුල් වෙන දේ නෙවෙයි කටෙන් පිට වෙන දේ ගැන පරිසම්යන් කියලා. කටෙන් ඇතුල් වෙන දේ සුද්ධියක් වෙන්නේ නැහැ. කටෙන් පිට වෙන සම්පප්පලාප ගැන පරිසම් වෙන්නේ කියලා. උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ කතා කරන දේවල්. ඒකෙන් තමයි මනුස්සය අපායට යන්නේ. කටින් ඇතුළේ දේවල් නෙවෙයි. ඒ වගේ මේ ධාතු වශයෙන් මේක බලන්න ගත්තොත් අපි මේ ගහපා දෙන්න හදන්නේ ධාතුන් මායින් කරන දෙයකට නෙවෙයි. අපි මේ මායින් කරන්නේ නැති ධාතුන්වත් මායින් කරන්නේ නැති ධාතු ගුණ පෙරගෙන අපි මේවට කතන්දර ගොතනවා. ආනේ බව දකින්න එක හුස්මක් අල්ලගෙන ඒක මොහොතෙන් රැල්ලක් ඇවිල්ලා මොහොතෙන් රැල්ල බහැලා යනවා වගේ. හුස්මක් දිහා බලන්න පුළුවන් වෙන්න හුස්ම කෝටි කීයක් නිරීක්ෂණය කරන්න වෙයි. කවදාකවත් එන හුස්මට අපිට මම මේ මම ආයෙනෙන් තොරව බලන්න බෑ. මොකද ඒ තරම් අවුරුදු ගාණක් හුස්ම කියන්නේ මම ප්‍රාණය කියලා හිතාගෙන ඉන්නේ. ඒකට ප්‍රාණයාම කියලාමයි කියන්නේ. ඒක තමයි ආනපාන කියලා කියන්නේ. මේ ආනපාන දිහා බලන්න පුළුවන් නම් නිකන් මයින්හමක් අදිනවා වාගේ. එතන මේ වටාත්තකින් පවන් සල්නවා වාගේ. ඒ ඇති වෙන ක්‍රියාවලිය මම ඕනේද මම නැද්ද කියලා ගත්තොත් මේ ආශ්වාස ප්‍රශ්වාසය විතරක් ඉච්ඡානුක අනිච්ඡානුක දෙකෙන්ම කෙරේ. නිින්ද ගියත් කෙරේ. ඕනනම් ගණ්ඩක් පුළුවන්. ඒ නිසා යෝගාවචරය කොච්චර මේ භාවනාවට ගියාම මේ හුස්මත් එක්ක කතන්දර ගොතනවද? නැත්නම් හුස්මත් එක්ක ප්‍රපංච කරනවද කිව්වොත් එක්ක හුස්ම අහුවෙන්නේ නැහැ කියලා එන්න විශාල නඩු. එතෙන් අහුවෙච්ච හුස්ම බලෙන් ගත් එකක් කියලා විශාල නඩු. කොච්චර කාලයක් ඇයිද මේ හුස්ම ස්වභාවික හුස්මට ඇවිල්ලා ඒ ස්වභාවික හුස්ම දිහා පිට කෙනෙක් වගේ බලන්න. සක්මන්ට ගියාට පස්සේ කොච්චර දුර බලන්න ඕනද කොච්චර වේගෙන් යන්න ඕනද අත් දෙක කොහොමද තියන්න ඕන කකුල් දෙක කොහොමද යන්න කියලා පුදුමාකාර ප්‍රශ්නාවලියක් තියෙනවා. මේ යෝගාවචර කොච්චර කල්යයිද ස්වභාවයෙන් ඇවිදින ගමන් මම දැන් ඉඳගෙන නෙවෙයි. මම මේ ඇවිදිනවා කියලා මම දිහාම ඉදිය වශයෙන් ඇවිදිනකොට මේක දිහා බලාගෙන මට්ටමට එන්න. ඉතින් බුදුජානනාංශේ අහනවා වක්‍රෝර්තියෙන් උදේ ස්වභාවික හුස්ම දිහා බලානින්ද ඒ මනසට ඕන වුණොත් අත්‍යවශ්‍යම ඕන වෙනවා මරණ මොහොතදී කරන්න බෑ. කල්ලාතු හුස්මත් එක්ක යාළුලා හිටියේ නැත්තම් හුස්මේ මරණදී මොකද වෙන්නේ කියලා හොයන්න බෑ. භයානක ලෙඩක් කාට පස්සේ හොයන්න බෑ. වයසට ගියාට පස්සේ හොයන්න බෑ. ඒ නිසා භද්‍ර යවුණේදීම මේ හුස්ම දිහා බලලා ඒ හුස්ම මෙහෙමයි ආශ්වාස ප්‍රශ්වාසයෙන් වෙන වෙන මෙහෙමයි. හුස්ම වේදනාවෙන් වෙන වෙන මෙහෙමයි. හුස්ම සංඥාවෙන් වෙන වෙන මෙහෙමයි. බලෙන් ගන්න හුස්මයි ස්වභාවික හුස්මයි කියන්නේ මෙහෙමයි. මේ හුස්ම අල්ලගෙන මම මේ කතන්දර ගොතන හැටි මෙහෙමයි කියලා. ඒ වදේවල් හට ගන්න හැටි බලාලා. රූපේ හට ගන්නවත් එක්කම ඔය වේදනාවේ සංඥා සංස්කාර හට ගැනීම. අනික ඒකේ කාගවත් බලපෑමක් නැතුව නැති වෙන හැටි බලනවනම් මේ හුස්මක් කියලා කියන්නේ මොහොතෙන් රැල්ලක් කියලා මොහොතට යනවා. අහාන එක දිහා බලන්න. නැත්නම් මේ ආස්වාස් ප්‍රසවාසයේ දිහා කායේ කාය අනුපස්සී විදියට බලන්න. කයි කය අනුව සුළු බලන්න හුස්ම කෝටි ගණන් පුහුණු කරන්න ඕනේ. මොකද මේ තරම් සංසාරේ අපි කරලා තියෙන බරපතලම අකුසලේ නැත්තම් බරපතල වැරද්ද තමයි මේ හුස්ම අමතක කරපේ. හුස්ම නිකන් හම්බෙන්න නිසා අමතක කරනවා. වතුර ගැන කලබල වෙනවා, ආහාර ගැන කලබල වෙනවා. කනතර වායු වලින් ජීවිතේ විචින්දු කරන්නේ වායුවේ. මොකද වායුව අමතක කරලා බොන වතුර ගැන කතන්දර පාත්තන සම්මන්ත්‍රණ පාත්තන. කොන ආහාර ගැන රණ්ඩු සරුවල් කර ගන්නවා. ඒ අනුව සත්තු බෙදෙනවා. මොකද ඔක්කොමලා එකම හුස්ම ගන්නෙ කවුරක්වත් ගණන් ගන්න. මේ නිසා ඒකේ ශාපයට අපිට සංසාරයක් දඬුවම් ලැබෙනවා. ඒ නිසා ඒ ශාපේ පැත්තක තියලා වායෝ ධාතුව වාය පොඩ්මේ රූපයක් වායෝ පොට්ටබ්බ රූපේ කියලා කියනවා මේක. අන්න ඒකට හිත දාගෙන ඉන්න පුළුවන්. අඟ පේන්නේ නැත්නම් ඊගාට පේන්නේ කල්ලා ගන්න. පිම්බි මැකිලි වෙන්න පුළුවන් වම දකුණ වෙන්න පුළුවන් ආන්න ඒක තියා බලන්න බැරි මොකද අපිට ඒ තරම් ඒ චිත්තක්ෂණයටවත් ලෝකේ බිම තියන්න කැමති එක රූපයක් අල්ල දැනගන්න අදහසින් අනික් රූප ටික පරිවේෂණ මට්ටමකවත් අයින් කරගන්නත් බෑ උත්සාහ කරත් ඒ රූප අපිට උදව් කරන්නේ නැහැ අපි මෙතෙක්කල් ප්‍රේමණීයයි කියලා මම කියාගෙන හිටපු රූප ඔක්කොම ඇවිල්ලා දවක බැම්ම කඩලා ගියා වගේ ඇස් දෙක වහගත්ත ගමන් වායෝ පොට්ටබ ධාතු අසරණ කරලා දැකපු රූපයි සුත රූප රූපයි ශබ්ද රූපයි ගන්ධ රූපයි රස රූපයි පොට්ටබ රූපයි අතීත රූපයි අනාගත රූපයි මේක සම්පූර්ණයෙන්ම අවුල් කරනවා. ඉතින් කටුකුරු දේශාංශ කියනවා. ඒ වගේ මේ අවුල් වෙච්ච පිටු ගොඩක් මැදට වැඩිච්ච ඉදි කට්ටක් ගන්න හදන ඇතෙක් වගේ. අර පුංචි ඇස්තිකෙන් බලලා අර අල්ලන්න බැරි ලොකු හොඬවැලකින් අර ඉදි කට්ටක් තෝරනවා වගේ. මේ ඔක්කොම ජාලාව ඇස්සේ ඉති රූපං කියලා මේ වායෝ පොට්ටබ්බ රූපේ අහුලනවයි කියන එක ලොකු උපදේශනයක්. යෝගාවචර දැනගන්න ඕනේ ඇයි ඒක අල්ලන්නේ මොකටද කියලා. මේ බුදුහාමුදුරන්ට බයවත් නඩුවක් යනවටවත් නෙවෙයි. මේ එකක් දොඩංගෙට වතාගත්ත වගේ ඇල්ලුවොත් අල්ලන්න බෑ. එකක් ඇල්ලුවොත් අල්ලන්න පුළුවන්. එකක් ඇල්ලුවොත් ඒකේ හට ගැනීම දකින්න පුළුවන්. විනාශය දැක ගන්න පුළුවන්. නමුත් සමූහයක් වශයෙන් ගත්තොත් පැවැත්මක් තියෙනවා. හට ගැනීමක් ඉවරයක් නැහැ පැවැත්මක් තියෙන. ඉතින් අපි මෙතෙක් කල් කෙරුවේ ඒ පැවැත්ම තියෙන දේ අල්ලගෙන ගියා. බුදුරජාණන් අපිට කියන පැවැත්ම තියෙන දේ සියල්ල පරිේශන නාමයෙන්, භාවනාවේ නාමයෙන්, ප්‍රතිපදාවේ නාමයෙන් එකට අඩු කරලා ඒකේ ඉති රූපං කියලා එක අල්ලා මෙන්න හට ගැනීම කියලා බලන්න. පුංචි වෙච්ච තරමට රූපය කලාප වශයෙන් පුංචි වෙච්ච තරමට හට ගැනීම ක්ෂණ බංගුර වෙනවා. ඒක රිත්තක් වෙච්ච තරමට හට ගැනීමක් නැහැ පැවැත්මක් විතරයි තියෙන්නේ. ඉතින් සාන්නේ මෝහය අයින් කරන්න ඕන එකනට පුතණ කියනවා නිපුණෝ පඬිත වේදනියෝ කියලා. ඒ ශිල්පයේ නිපුණතාවයක් යාට තියෙනවා. එයා තර්කයෙන් නෙවෙයි අල්ලන්න දන්නේ භාවනාවෙමයි. ඉනේන රූපේ කඩ කඩ බලන්න. පුංචි පුංචි කළ බලන්න. එතකොට වෙන එක හුස්මක් ඇතුළේ හුස්ම 1000ක් අමාරක් තියෙනවා. හුස්ම කියලා එකක් නැහැ. මේ හැම එකක්ම එතන එතන හට අරගෙන එතන එතන ගෙවෙනවා කියලා. මේක දැකපු කෙනාට එක රූපයක් දැකපු කෙනාට මේකමයි හැමතැනම තියෙන්නේ කියලා අල්ලන එකට තමයි කියන්නේ තර්ක ඥානය කියන්නේ. ඒකට කියනවා ණය විපස්සනාව කියලා. ඒකට කියනවා මේ ආකාර පරිවිතක්කය කියලා. ඒ අතින් නම් සමහර විනාශකම් තියෙන තියෙනවා. මොකද සමහරෙකුට එකක් කියලා දීපු ගමන් යාට ඒකට එහෙමනම් මේකට මෙහෙමයි කියලා අච්චට මෙච්චන මෙච්චට කොච්චරද කියන ඥානේ බොහෝම සීක්ෂණයි. ඒකට අපි කියනවා මේ ධර්මානුසාරි පිරිස කියලා. අනික් කට්ටිය සද්ධාවෙන් පිළිගන්නවා මේ එක රූපයක් මෙහෙමනම් තරුවචනසේ කියලා තියෙනවා. සද්ධාවෙන් නිවන් දක්වපැත්තෝ කියනවා. මේ විදිහේ තමයි හුස්ම මගේ තියෙනක වගේ තමයි ඔක්කොගේම හුස්ම. හුස්ම බැලුවා වගේම තමයි පිම්බීම හැකිලින් බැලුවා. වම දකුණ කියන එකත් ඒ වගේ. ඒ නිසා අර දැකපු දෙයට සාපේක්ෂව මේක ණය විපස්සනාට යෙදීම සද්ධානුසාරීව කරන එක නෑ ඇදහිල්ලෙන් කරන්නේ. ධම්මානුසාරීව කරන එක නෑ උරගාලම් බලනවා. හුස්ම දිගේ ගියත් පිම්බි මහැකිලිම දිගියත් වම දකුණ දිගේ ගියත් తాවකාලිකව මතුවල යන එකක් විතරයි තියෙන්නේ. ඉස්සෙල්ලා අරමුණු කරන්න පුළුවන් වුණාට පුංචි පුංචි පතුරු ගහලා බලන්න බලන්න කලාපස්සේ වෙන් කරන්න වෙන් කරන්න හට ගැනීම ඇතිවීම බල නැතිවීම බලන්න ඉස්සෙල්ලා ඒක ගෙවිලා. ආන් මේ වගේ ඒ තත්ත්වයටපත් වෙනකොට ඔළුව අංජ බජල් කරගන්න නැතුව, තෝන්තු කරගන්න නැතුව, බය වෙන්නේ නැතුව, ඒකාකාරී කියලා පැත්තකට දාන්න නැතුව ඉදිරියට යනවන ශේක් පුද්ගලයා කියලා කියනවා. එහෙම නැත්නම් යෝගාවචරයා කල්යාණ සත්පුරුෂයෙක් කියලා කියනවා. ඉතින් මේ ඉන්න කවුරක්වත් ඒව නොදකපු කෙනෙක් මෙතන නැහැ. ඒ භාවනා කරන ඕනම කෙනෙකුට ඒක පේනවා. නමුත් ඒකට බයක් තියෙනවා. ඒ නිසා වෙන ගුරුවරෙක් හොයනවා. වෙන කර්මස්ථානයක් හොයනවා. වෙන භාවනා මධ්‍යස්ථාන හොයන යනවා. පය බර වායට පිටිකරහා බේත් බඳිනවා වගේ. ඇත්ත පේන කට්ටිය තමයි මේ කලබල වෙලා තියෙන්නේ. මේ බමුණගේ වෙලා තියෙන්නේ ඒ බමුණ මේ අර සමස්තේ පවතිනවා. ඒ නිසා අනුසුවයෙන් කඩලා වෙන් කළ දකින්න කැමති නැති නිසා ਸਰවචනanse කියනවා එයා යෝගයට කැමති නැහැ. මේකට යෙදිලා බලන්න කැමති. එයා රිත්ත දිහා බලලා කියන ඉතින් තියෙනවනේ. මැරුණොත් ඒක හට ගන්න ඕනේ. නමුත් අර පුංචි කොටස ගත්තොත් ඒ පුංචි කොටස මුදින් හටගත්ත රළ මුදටම දී වෙලා යන්න වගේ එක දැක්කට පස්සේ අර අහන ප්‍රශ්න හතරටම උත්තර දෙන්න යන්න ඕනේ. මොකද ප්‍රශ්න හතරම මෝඩකමක් මත ඉඳලා අහන ප්‍රශ්න. ප්‍රශ්න උත්තර දීමෙන් තමයි මෝඩෙක් වෙන්නේ. ඒ නිසා ਸਰවඥාන්සේ ප්‍රශ්න විසීම අමතක කරලා දාන එකල කියන ඔබට ඕනේ නම් මේ පංච උපාදානස්කන්ධේ මේ රූප ධර්මයේ එක ලේසි අල්ලන්න බොහෝ දෙනෙකුට ඒකයි මේ කායනපසන ඉස්සරහින් තියලා තියෙන්නේ. ආන්න ඒක එකක් කරන ඒකේ ඇතිව නැතිව බලන්නේ කියලා බලනකොට මේ මනුස්සයා මගදීම ක්ලාන්ත වෙනවා. මගදීම දාඩි දානවා. මගදීම සැලෙන්න පටන් ගන්නවා. මගදී වැනෙන්න පටන් ගන්නවා. ඉතින් හැම දෙයකටම අපි ඒ කියන්නේ සත්‍ය මතුවෙනකොට අපේ කය අපිට සහයෝගය දෙන්නේ අපේ මනස සහයෝගය දෙන්නේ ඉතින් එතෙන්දී සද්ධාව තියාගෙන බුදුහාමුදුර කෙරේ ඒ වගේම සීලය කඩා කැඩෙන්නේ නැහැ කියලා තීරුම් අරගෙන සතිය කඩා ගන්න නැතුව ගෙනිච්චොත් රික්ත බැලුවත් එකක් බැලුවත් ඒක හෙල්ලුම් කෑවත් සතිය කැඩෙන්නේ නැහැ කියන කාවට පස්සේ ආට මල් මාලයකට මල් ලැබුණා වගේ එන එන කරදරේ අර එකම නූලට අමුණවුවට පස්සේ ලස්සන මල් මාලයක් ගෙතෙනවා. එතකොට නම් හැම මලක්ම ප්‍රමෝදයට හේතු වෙනවා. විසිටලා යන්න තිබ්බොත් මල් නෙළුවයි කියලා එකතුවක් වෙන්නේ නිසා අත්දැකීම එකතු වෙන්න යෝගේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රතිපදාව තියෙන්න ඕනේ. ඉතින් ප්‍රතිපදා යෙදෙන කෙනාට ප්‍රතිඵල ලැබෙන්නේ නැතුව නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. ලැබෙන ප්‍රතිඵල වලට මූණට කෙල ගහලා. ඒවට උණුතුරක් කරලා. ඒක මේ වෙනුවට වෙන මොකද්ද බලාපොරොත්තු වෙනවා. ඉතින් බුදුජානස කියනවා අන්නේ වගේ අඤ්ඤාත්ත අඤ්ඤා දිට්ඨි කියන දෘෂ්ටි වැරදි නම් අඤ්ඤා කන්ති කියන එයා වෙන දෙයක් නම් ඉවසන්නේ මෙන්නේ ඔප්පු කරලා පෙන්වන්න හදන්නේ වැරදි දෙයක් නම් ඉතින් ඒ තාක්කල් මුළු පරිශීලන සඳහා යොදපු කාලයේ ධනේ ශ්‍රමය අහකන එයා පරිශීලන යන්නේ ඉස්සලම නිට්ටයයි කියන අදහස අල්ලගත්තේ අද භාවනා කරන යෝගාවචර හුදෙනෙක් වෙලා තියෙන්නේ මේ නිට්ටය සංඥාව ඝන බහලයි අනිත්‍ය සංඥා නැති නිසා ඒ යෝගාවචර භාවනා සිතුන හැම වෙනසක්ම පේන්නේ අරියාදුවක් වගේ. හැම වෙනසක්ම පේන්නේ භාවනා කැඩලා වගේ. හැම වෙනසකින්ම හිතනවා සතිය කැඩනවා කියලා නෑ. මේ සතිය නිට්ටය වෙලා තියෙනවා. එතකොට අනිත්‍ය භාවය පේනවා. නමුත් යෝගාචර සත්‍ය අඳුරන්නේ නෑනේ. එයා හිතනවා මේ අරමුණු කැඩෙනකොට සතිය කැඩනවා කියලා. ඒ තීන් ඉෂාත බැඳගෙන නටනවා. ඒකට අපි ඔය කමඨහන් සුද්ධ කිරීමෙන් ධර්ම සාකච්ඡාවෙන් එක පුළුවන් තරම් පිළියම් කරන්න හදනවා. නමුත් මේ බමුණා වගේ ඒ ධිට්ඨිය කඩාගත්තේ නැත්නම් තමන් ඉවසන දේ පිළිගන්න දේ රුචිය වෙනස් කරන්න කැමති නැත්නම් බුදුරජාණන් කියනවා උඹ වාගේ දුද්දසෝ දකින්න කැමති නැති දුජ්ජානෝ දැනගන්න කැමති නැති දුරනුබෝධ ධර්මය අවබෝධ කරගන්න බෑ කියලා. කවදා හරි හැබැයි මේක කරගෙන කරගෙන යනකොට බුරුගේ පිටවුඩට ඔටුවගේ පිටවුඩට පිටුරු පටවන පටවන යනකොට එක පිටුවක් ගහ ගහ දාපු ගමන් කොන්ද කඩනවා උගේ. ආන්නේ කොන්ද කඩන පිටුරු ගහගෙන තමයි ඔය ත්‍රිපිටකය සඳහන් වෙලා තියෙන්නේ. මේකේ වෙනසක් වුණා. නමුත් ඒ වෙනස වෙන්නේ ඉස්සලා ගොඩාක් පිටුරට ගහිලා තිනවා. ඉතින් මේ කාලේ අපි යෝගාවචර වශයෙන් කරන්නේ පිටුරු කොට ගහගෙන කොට ගහගෙන යනවා. මුකුත් වෙන්නේ නැහැ. එනවා වෙලාවක් තව එක ගහක් දාපු ගමන් මේකට කොන්ද කඩා ගන්න කඩාන වැටෙනවා වගේ. අන්නේ වෙනස ඇති වෙන වෙලාව තමයි බුදුරජාණන්සේ කියන්නේ දෘෂ්ටියේ යාගේ රුචියේ එයාගේ සංකල්පවල වෙනස ඇති වෙනවා කියලා. එතෙන්ට එනකන් මේක බූරුවාට පිටුරු පටවන වගේ බරක් තමයි තේරෙන්නේ. නමුත් එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා ඒක ප්‍රතිපදාවක් කියන්නේ ඒකමයි. එහෙම නැත්නම් මේ ක්‍රමයෙන් යන විසුද්ධියක් කියන්නේ ඒකමයි. අන්න ඒකදී වෙහෙස නොබල මේ මුලින් කළ යුතු මේ සම්පාදනය කළ යුතු කට්ටික් කරගන්න බැරි ඒ ශ්‍රද්ධාවම දිගම. මේකට ඉවසනවම ඇති. ඒ වගේම මේකෙදී මේ සීලය පිළිබඳව හරියට චෝදනා කරගන්න. මේ මට මේක වෙන්නේ නැත්තේ සීලෙ වැරදිලායි කියලා. සීල මට හොඳයි. ප්‍රශ්නයක් නැහැ. නමුත් සතියත් අරියට චෝදනා කරනවා මට කැස්සක් ආව සතිය කැඩනවා. ඉරියව් වෙනස් වුණා සතිය කැඩනවා කියලා. නමුත් හොඳට බලන්න එහෙම කැඩෙන එකක් නෙමෙයි සතිය. සතිය කියන්නේ මිනිස්සුයෙකුට උප්පත්තියම හම්බෙච්ච තෑග්ගක්. ඒ විදිහට බලන බලනවා නම් තථාගතයන් වහන්සේගේ බලනවා නම් රූප කියන එක පැවැත්මක් තියනට වඩා ඒක දැකීමේ ඥාණය සතත අභ්‍යාසය පවත්තන එක්කනට රූපය ඇවිල්ලා මොන රංගනේ රංගපාලා ගියත් එයා දන්න මේවා తాවකාලික උසුළු විසුළු පමණක් බව. එතකොට ඒක මරණයෙන් පස්සේ වෙයිද නොවේද කියන ප්‍රශ්නේ කවදාකවත් අදාළ වෙන්නේ මේ රූපේ නිසා යම් දුකක් හටගත්තනම් අසහනයක් හටගත්තනම් ඒ සියල්ල මනසින් හදාගත්ත දේවල්. මේ රූපේ එහෙම ස්ථිර දෙයක් නෙවෙයි කියලා රූපේ වගේම රූපය හා සම්බන්ධ බැඳිලා තිබුණු ආතතිය දැවිලි තැවිලි මෝඩයාට පමණක් තියෙන ඥානවන්තට විනිවිදිත පියන්න පුළුවන් බව දැනගත්තාම ඒ රූපේ පවතිනවද නැද්ද කියන එක අදාළ වෙන්නේ. ඉතින් ඒක ලොකු කරගන්න යන්නේ නැතුව රූපෙන් ඇති වෙන ආතතිය දිහා බලන්න. රූපෙන් ඇති වෙන අසහනය දිහා බලන්න. රූපෙන් ඇති වෙන පෙළන ගතිය දිහා බලන්න. රූපෙන් ඇති වෙන දවන තවන ගතිය ඇති කරගන්න එහෙම දෙයක් ස්ථිරව පැවතුනාට රූපේ ස්ථිර නැත්තම් අනිෂ්ටර වූ රූපයකින් කොහොමද නিত্য මානසික අසහනයක් ඇති කරන්නේ? අනිත්‍ය වූ රූපයෙන් කොහොමද නিত্য වූ ආතතියක් ඇති කරන්නේ? මේ ආතතිය දිගට පවත්වන එක තමයි මෝඩකම කියන්නේ. ඒ නිසා ආතතිය ඇති කරන රූපේ දිහා බලනද ගින්න දිහා බලනවා වගේම ගින්න ඇති කරන දර දිහා බලනෝ ගෙවුනට පස්සේ ආයෙ ගින්දර පවතින්න බෑ. ඊට පස්සේ ගින්දර ගියේදී අහන්න යන්න එපා. නිසා රූපයේ తాවකාලිකව හෝ දීර්ඝ කාලින හෝ මේ ඇතිව නැති වෙන බව නැත්නම් ආනපන ගෙවිලා යන බව දකින්න පටන් අරගත්තොත් ඒ ගෙවෙන්නේ කෙලෙස්. ඒ ගෙවෙන්නේ අසහනය. ඒකට හිඳාඩි දාන්න නැතුව සද්ධාවෙන් ඉදිරියට යන්නම මේ බණත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි ධර්ම දේශනාව සැසිවාරය સમાપ્ત කරන්න ඉස්සෙල්ලා ධර්ම සාකච්ඡාවක ස්වරූපයෙන් කාට හරි ප්‍රශ්න ප්‍රකාශන ගැටළු තැන් තියෙනවා ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න ප්‍රශ්න ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටනවා. එහෙම නැත්නම් අපි පුණ්‍යානුමෝදනාවෙන් ධර්ම සැසිවාරය સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැයි අපි එමුන සපි ධර්ම ශ්‍රවණය තුළින් ලබා ගන්නා ඥාණයෙන් සුතමේ ඥාණය ලබා ගන්නා දැනීම ප්‍රත්‍යක්ෂ කරගෙන යන හැටි භාවනාවෙන් තමයි. මොකද්ද භාවනාව කියලා අදහස් කරන්නේ? සතිය පිටුවාගෙන ඔය එපමණයි සතිය නම් අත්‍යවශ්‍යයි. භාවනා කියන වචනේ දාගත්තොත් මේ හරි මේ අවුලකටපත් වෙනවා. සුත්තමේ ඥාණයවත් ලැබෙන්නේ නැහැ සතිය නැත්තම්. ආගෙන ඉන්න දෙයට හරි හිත යොදලා අහන්න සතිය තියෙනවා. ඊට පස්සේ ඒක හිතට වදිනා වගේම හිතේ වැඩ කරන්නත් හිත අන්නේ විහිිත වෙලා බෑ. අතින් එළඹ තියෙන්න ඕනේ. ඉතින් එළඹ තිබීම අවශ්‍යයි. එහෙම නැත්නම් කලයේ මුنين නමලා වතුර ඇක්කිරුවා වගේ. මේ අගලක් යට තියපීල්ලක් යට කලයක් මුنين නැමුවත් 65කින් බැලුවත් පිරෙන්නේ නැහැ. කලේ නමලනේ ඒ නිසා අනිවිත වෙච්ච හිතකින් සුතම ඥානියවත් ලැබෙන්නේ. අනිවිත හිතකින් ලැබිච්ච ඥානෙ දිරව ගන්නෙත් නැහැ. චින්තාමය ඥානෙ ධාරණය කරන්නේ. ධාරණය කරපු ඥානය භාවිත කරලා බලන්න හෝ බලන්න කුසල ඥානයක්වත් පහළ වෙන්නේ. දැන් භාවනා කියන වචනේ දාගත්තොත් නම් පටලයි. ඒක ඊට වැඩිය බලන්න මොකද්ද මෙතන හිතේ පවතින උනේ ගුණය මොකද්ද කියලා. පවතින උනේ ගුණය තමයි ඒකට එළඹ තියෙන්නේ. ඒකට කියන්නේ සුත්වාන සංවරේ ඥාන මේ සුතමේ ඥානං කියන්නේ සුත්වාන සෝතාවධානී පඤ්ඤා. අහන දෙයට අවධානය යොමු වෙන්න. අහුවේ නැත්තම් මොණි නම්ලපුවත් කලයකට වතුරක් කරනවා වගේ තමයි. අඩු ගන්න සුතමේ ඥානෙවත් ලැබෙන්නේ. මේ අවධානය තමයි යොන්චුමන්සිකාරේ සතිය වශයෙන් මානසිකාරේ වශයෙන් ඊයේ දෙන්නේ. ඉතින් උඟ දෙනෙක් මේ බණ අහනකොට ඒකට මේ කන යමාගෙන හිත යොදාගෙන අහන්නේ අහන්න ඕනට ඉන්න බෑ හිතේ තරම දුර. ඒ නිසා සුත්තමේ ඥානයේ ප්‍රත්‍යක්ෂ වෙන්න සුත්තමේ අවස්ථාවම සතිය අවශ්‍යයි. චින්තාමේ අවශ්‍යයි සතිය අවශ්‍යයි. භවනා පැතරට සතිය අවශ්‍යයි. ඒකට ඉතින් ඕන නම් භවනා කියයි. අනිසාරණ සතිය පැවැත්වීම කියන ප්‍රාණ පැවැත්වීම කියන අපේ හ්ම් ඒ කියන්නේ එක රූපයක් බැලුවොත් අනික් රූප වලටත් ඒක අදාළද කියලා අහන්නේ ඔය. රූප වලට විතරනේ වේදනා සංඥා සංකාර වලටත් අදාළයි. නිසා එකක් හරියට සුද්ධ කරගන්න. ගෙදුරම් උඩ බතා ගන්න යන්න එපා. එකක් අල්ලන සුද්ධ කරගත්තොත් ඒකම තමයි හැම එකෙම තියෙන ෆිසික්ස් වල තියෙන හෙලෝග්‍රැෆික් කියලා එකක් මේ ලෝකේ ඕනම දෙයක් හැදලා තියෙන එකම අංශුවකින්. ඒක විවිධාකාරයෙන් හැඩ ගැටවීම විතරයි තියෙන්නේ. ඉතින් හැඩ වැඩේ ඇල්ලුවා මිසක් මූල ස්වභාවය ගත්තොත් තියෙන ශක්තියක් විතරයි. දැන් මේක ශක්තිය කියලා දැනගත්තොත් වේදනා කියන්නේ ශක්තිය, සංඥා කියන්නේ ශක්තිය, රූප කියන්නේ ශක්තියක්. ඉතින් ඒ වගේ අර මූල ධර්මයේ ඒ ධම්ම හේතුපබව කියන හේතුව හරියට දැක්කනම් පිරිහිඳලා ඒක යම් දෙයක් බාටපත් වුණාට පස්සේ දැක්කොත් එයාට කතන්දරයක් තියෙනවා නාමක්කමක් තියෙනවා. මූලික தത്വෙට දැක්කනම් එක රූපයක නාම රූප දෙකේම එකම ස්වභාවය තියෙනවා. ඒ නිසා අපිට අර එකක්වත් සුද්ධ වශයෙන් දැකපු නැති නිසා අපි ඉතින් අර දන්න දැනුමෙන් අඩ දැනුමෙන් ගහපා දෙනවා. තේ තේ ගැට්ටයන්තා විචරන්ති ලෝකේ ගැටි ගැටි යනවා ලෝකේ. එකක් හරි හරියට දැක්කනම් ඉතින් දන්නවා ඉතින් දැක්කේ නැති කෙනත් ඒ කතා කරලා වැඩකුත් නැහැ. දන්න කෙනා දැකගෙනත් එක තර්කයක්වත් නැහැ. ඉතින් ඒක අර එකක් අල්ලගන්න ඉස්සෙල්ලා මේ එකක් බලුවොත් ඔක්කොම බලන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි මේ ශද්ධාව නැති තර්කය වැඩි කරලා වෙලා තියෙන්නේ. ඉතින් එයා දන්නේ කොයි එකෙන්ද පටන් ගන්නද? බුදුහාම කොයි එක හරි කමන්නේ පටන් ගන්න. කොයි එකකින් හරි බැස්සලා බෑ එළියට යන්න ඕන. මං ඉස්සලාම අපිලා මෙතෙන්දී ලොකු තාංශ හම්බුනේ. මම කතා කරලා දුන්නාට පස්සේ මහත් එක්ක මහත්ය කිව්වා ස්වාමීන් වහන්සේ කර්මස්ථාන 40ක් මමම උගන්ලා තියෙනවා. ඊට පස්සේ දැන් මේ 40න් කොයි එකෙන්ද පටන් ගන්න ඕනේ කියලා. මහත්තයා කොයි එකද කරලා තියම එකක්වත් කරලා නැහැ. ඒ ලොකු සංස්කෘතික මහත්තයෝ කොට ඉඳලා නැව පෙරලන්න අමාරුයි. ඒකට බහින්න ඕනේ. කරපු එකක් තියෙනවා නම් කියන්නේ මම ඒක දිගේ කියලා දෙන්නම් දන්නාදී. එකක්වත් කරලා නැහැ. 40ක් තියෙනවා. එකක් කරපන්. කරලා ඒකේ බැරි වෙච්ච තැන කියපන්. එතකොට මට පුළුවන් දන්නව නම් ටිකක් ඉස්සරහට යන්න දෙන්න. ඒ නිසා රූපයක් එක්ක වැඩ කරපු අත්දැකීම් කියන්නේ ඔක්කොම හරියනකොට මේක හරිය මේකෙන් බැලුවොත් ඔක්කොම බලන්න පුළුවන් කියන ප්‍රශ්නේ තියෙනවා. ඒක කාටවත් ඉවර වෙන්නේ නැහැ නිවන් දකින්නක. නමුත් ඒ සඳහා තර්කයට මස් ඕජාව ලැබෙන්න නම් මං කෙරුවේ මේ රූපේ මට ඒකේ මෙන්න මේ මේ ටික ලකුණු දැක්කේ කියලා ඒකේ සටහන ආකාරය නොකියන තමයි මාරේ හැටිව රවට්ටන්නේ. කමඨාන් සුද්ධ කරනට ඒ කැලේ කියවෙන්නේ. ඒක අන්ධ බින්දුව. යෝගාවචරයේ ගුරුනාශය එකතු වෙන්න ඕනේ. කොච්චර පිස්සු කෙලියත් අපි භාවනා කරපු ටිකේ අත්දැකීමෙන් කතාව පටන් ගමු. එතකොට මායя පච වෙනවා. කෙලස් පච වෙනවා. දෙන්නට ලැජ්ජා වෙන්න පුළුවන් නමුත් ඉදිරි ගමනක් යනවා. කමඨාන් සුද්ධන කවදාවත් කවුරුවක්වත් මම මෙහෙම භාවනා කරා මට මෙහෙමයි දැක්කේ කෙනෙක් කියන්නේ. අරගෙන මෙහෙම භාවනා කරනවා මෙතන මෙහෙම භාවනා කරනවා අර කිරොත් කොහොම වේද මේ වෙනත් කොහොමද කියලා එන්න කතා ගොතනවා. නමුත් මම කරා මම අඩිරිබ්බ මෙතන මම හුස්ම මෙහෙමයි ගත්තේ මෙහෙමයි කියන්නේ ඒ ටික කියලා පටන් ගන්නවා නම් එයින් දෙවියෝ බුදුන් බව සන්තෝෂ වෙනවා. නැත්තම් අපි වාද කර කර වාද කරන වාද කරනවා කියන්නේම ප්‍රායෝගිකත්වය ඉස්සරහින් කියන්න දන්නේ නැති කෙනා. එහෙම නැත්තම් අපි කියන භාවනාමය ඥාන ඉදිරින් තියන්නේ නැතුව චින්තාමය ඥාන දිගිය අනේක හරීම හරි රසයි. අසෝනාට පොඩි උන්ට චොක්ලට් දුන්නා වගේ පපඩම් දුන්නා වගේ සීනි දුන්නා වගේ දත් ටික අහුත් වෙනවා වැඩි. අද්දකීමකට කතා කරනවා නම් එච්චර අමාරු නෑ ගමන මේ පිරිසුදු කරගන්න. කතා නොකිරීම තමයි කෙලෙසි. සයන්නාද අවසරයි. දැන් අර මම ඉඳුවල් ඉඳුවනේ අරගෙන සයන්නාද. ඒක සයන්නාද ඉතින් මගේ කෙලෙසියක් තමයි. ඉතින් මේ මට දැන් තේරෙනවා තේරුණා කියන්නේ ඉතින් හරි දවස සයන්නාදේ අල්ලගෙන ඉතින් මම ලිව්වා. ඒක ඉතින් දැන් මේ කාඩතරම කිරලා ගන්න කියලා කියනවා වගේ සයන්නාද තේරෙනවා ඉතින් අර ඇතුලෙන් ඒ වගේ ඕන කමක් තියෙනවා. ඉතින් මේ මේක ඒකදී දැන් ආ භාවනා කරනකොට ඒක එන්නේ නැත්තේත් නෑ නමුත් මේ ආනාපානෙත් පේනවා. එහෙම හිතරත් ඒ වගේ මේවත් එනවා. ඉතින් ඔය දැන් මොකද කරන්න කියලා බලනකොට සතියට එනවා. ඉතින් ඒක ස්වාමීන් වහන්සේ ඉතින් ඒ අර අල්ලගෙන ඒ කරේ ඒක තමයි. නමුත් ඉතින් අර තතරේ හුරුවයි කොහොම හරි ඒක මේ ඇතුලෙන් ඒ පැත්තට නිකන් සතේ අදින ගතියක් තියෙනවා ඉතින්. ඒ ඒ වගේ දේවල්. නැති ඒ හරිදම ශාන්ති අපවත් වෙනකොට මාවපත් වුණා නම් එහෙම ඔබ ඒකට සින්දු ලියන්න. ඔබට මොකක් හරි ගොදුරු කරගන්නයි ඕන. ඒ තියෙන වේදනාව තියෙන මනුස්සයාට ඒකට ගොදුරක් ඕනේ. ඒ ගොදුර හම්බුනා පස්සේ දැන් ඉතින් ගොදුරත් එක්ක කතා කරනවා. ලෙඩේ තියෙන වෙන තැනක. දැන් ඊයාව හම්බුගෙන හරිදම ශාන්තිගේ ප්‍රතිමා තුනක් හදනවා. ඒකම ලෙඩේනේ. නම්බ <laughs> හින්දු ලියනවා, තාගෙන කවි ලියනවා, තාගෙන රචනා ලියනවා. නොකරවත් බෑනේ දැන් නොකර ඉන්න මටත් බයිනවා. ඔය මොනවාක්වත් මම කරන්නේ නැහැ මට බයිනවා ඒ සංසිය ගුණක් දන්නේ නැහැ කියලා. ඒ වුණාට ස්වාමීන් වහන්සේගේ ගුණේ කිසිම එදා. එදා දැන් මං කිව්වේ මා විතරයි ඉන්නුනේ මිනිහා අපි භාවනා කරා. අරුවනේ ඔක්කොම ආරාම ස්වාමීන් වහන්සේ අතින් අල්ලගෙන ඇවිල්ලා මං ඇතුල් වෙනකොට ගේට් වල. "ඕ මේ ඔව් ස්වාමීන් වහන්සේ හරියට නැත්නම් මං ගෝහි ස්වාමීන් වහන්සේ අත යන්න දැස් තියෙනවා කිව්වා ඉතාරෑ. ඊට පස්සේ මං ගෝ මෙහි භාවනා කරනවා. භාවනා කරලා පින් අනුමෝදන් කරනවා. මෙහි කරනවා. අයික බොහොමදයි. ඉතින් ඒක එහෙම පැතුරුණා. ඉතින් දැන් මේ හරි කේක් කියලා මිහිනේ ওই විදිහ කරන්නේ. නමුත් දැන් අරක අපේ ඇත්ත අපි දන්නවා. නෑ නෑ ඒ කාටවත් ඔලෙඩේ නැත්තේ නෑ. ඔව්. ප්‍රතිමා හැදුවත්, කවි ලිව්වත්, හිතෙන් තවුනත්, බෝධි පූජා තිබ්බත් වර්තමාන මොහොත නෙමෙයි. ඒ තරම්ම සරලයිනේ මේක. ජනසික කියන හැම කුසලයක්ම කරන්න වර්තමාන මොහොත පන්නන්න කුසලනේ පිම්පව් වලට. ඉතින් මේ පිම්පව් අතාරින්න නැතුව කොහෙද නිවන් දකින්න කියලා. හැබැයි මට මේකෙන් දැන් හරි එකක් තේරුණා ස්වාමීන් කිව්වනේ ඔබ දැන් බලපන් ඔබ හිතට වෙනදී හිතට වෙනදී තේරෙනවා දැන් කවුරු හරි හොඳයි කියලා උලුප්පන්න හදනකොට මම පිම්බෙන තරම මට තේරෙනවා. මම උත්සාහ කරනවා කටවහගෙන ඉන්නේ. ඊට වැඩි එකක් ලොකු සංසි කිව්වා. ඒක ටිකක් ලේ ඇඟ හිරි වැටෙනවා. මොන කෙනාගේ ගුණ කිව්වත් බුදුහාමරට නිග්‍රහ වෙනවා කිව්වා. අසීමිත ගුණ කළ ඇති එකම උතුමන් වහන්සේ කියලා වැදගෙන කතා කරන්නේ. ඒ තියෙද්දි මේ පිස්සු පිහට්ටන්න ගුණ ගායනා කරනකොට බුදුරජාණන් නිග්‍රහ වෙන බව මේ ඌරෝ දන්නේ නැහැ ඒ කිව්වේ බොහෝම වේගෙන් මේ මේ සහලවල කිව්වේ මෙච්චර ಗುಣ කතා කරන්න පුළුවන් අසීමිත ಗುಣ කතා කර හැකි බුදුහාමුදුරුවෝ ඉඳද්දී මේ කොහෙද යන මේ පිට කාට්ටුවක් අල්ලගෙන නටන්න පටන් ගත්තාම ඕනකට වැඩිය පුම්බන ගතියක් තියෙන සාහිත්‍ය රසේ බුදුරජාණන් නිග්‍රහ වෙනවා අසීමිත ගරු කරන්න බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ගල් කිරිය මහරා සියල්ලන්න ඕනේ ගෞරවය එතෙන්ට යනවා. අපි මේ ආරයට වැඩිය මෙහා හොඳයි මේ බුදුරජාණන්සේ කියලා දෙන්නේ. අපිට තියෙන්නේ දිවා රාත්‍රී නිච්ඡම් බුද්ධ ගතාසති. සුප්පබුද්ධම් භවුජ්ජಂತಿ සදා ගෝතම ශාවකා. තේසන් දිවාචරත්තෝ ජ නිච්ඡම් බුද්ධ ගතාසති. බුදුරජාණන්සේත් අපි ජීවත් වෙනවා නම් මුඛාටවත් අපිට ඇඟිලි දික් කරන්න බෑ. අපිට කීතයක අපි සිව්ව අල්ලගෙන ඉන්නේ. අපි බුදුහාමුදුරුවෝ එවනේ ඉන්නේ. කියනවා මාර පරාජය කරනකොට ඔක්කොම දිව්වයි කියනවනේ. දැඩි මුණ්ඩ දෙයියෝ විතරයි සිවුරු ඇසේ හිටියලු. දැඩි මුණ්ඩ කියන්නේ ඒකලු. අනිත් ඔක්කොම දිව්වට ඔයා ගියේ නැතිලු. අපැත්තේ දැඩි මුණ්ඩ දෙයියෝ ඉන්නේ. නෝරේලිය ඒගේ ඕන කරදරයක් වුණොත් ඔය මොන්න බයියක්වත් අල්ලන්නේ නැහැ. පිහිටන්න සද්ධාව සද්ධා පිහිටියට උසස්ව තැනක. ඒකල බලන්න ඒක සැකෙන්ද කරන්න කියලා. ඒක සැක කරන්න ඕනේ ඕනම කෙනෙකුගේ ಗುಣ ගායනා කරා. දැන් ඥානාරාම ස්වාමීන් කියලා කියන්නේ ගරු කරන්න පටන් අරගත්තොත් බුදුහාමට නිග්‍රහ වෙනවා. ඒක අපිට උන්වහන්සේ තමයි කියලා දුන්නේ. කියලා දුන්නෙත් ওই සංස්ථාවේ වගේම ශාසනමක් අපවත් වෙච්ච ලාවේ විශාල ආමංගල්‍ය උත්සවයක් කරනවා. ඉතින් මම ගිහිල්ලා උපාසකම අපි කගේ ගන්නෙත් නැහැ ගියෙත් නැහැ. උපාසකමාත වෙන හරි ලස්සනයි ස්වාමීන් වහන්සේ. උපාසකමාත වැඳලා ගියා. අනේ හොඳයි කමන්නේ. ඒ වුණාට නම හොඳට මතක තියාගන්න කිව්වා. අසීමිත ගුණ ගායනා කරන්න පුළුවන් එකම කෙනා බුදුහාමුදුරුවෝ විතරයි. බුදුහාමුදුරුවෝ ඉඳද්දී කෙනෙක් ඔසවා තමන්ට හදනකොට ඊහා සමානේ බුදුහාමුදුරුවෝ නිග්‍රහ වෙනවා. ඡාදනංච ජඤ්ඤා අපසාදනංච ජඤ්ඤා නේව උත්සාදේති න අපසාදේ. බුදුනාන්ට ඕන කෙනෙක් ඔසවලා තබන්න පුළුවන්. ඕන කෙනෙක් පහත් කරන්න පුළුවන්. කවදාවත් කවුරුවත් ඔසවලා තබන්නෙත් නැහැ. කවුරුවක්වත් පහත් කරන්නෙත් නැහැ. ඇති හැටිය කියන. ඒ. ඒ බුදුහාමුදුරුවෝ ගාවින්දදී මොන අතිශෝක්තියද? අතිශෝක්ති කියන්නේ සම්පප්පලාව නැත්නම් අතිශෝක්ති කියලා කියන්නේ බොරුවගේ මන්දි. කමන්නේ දැනගෙන කෙරුවට. ඔව් දැන් මේ දැන් මෙහිම හරි දැනගත්තේ මෙහිම හරි හිටපින්ද කහපු නිසානේ තාත්තල් ගන්න දන්නේ කහපු නිසානේ. ඔව්. දැන් එහි පරිසරයේ දැන් මේ වෙලාවේ හරි වැඩ නේද දැන් සවන්නත් දන්නවනේ. උඹ එහෙ ඉන්නේ. දැන් වියාවින්දර ඔය තරම තේරුනේ. දැන් දන්නේ නැරි. දැන් එහි ඉතින් මේ වෙලාවට හොඳටම වැඩ ඉතින්. ඉතින් ඒක නිසා කියලා කන්නම් මම. මෙහෙදී එතකොට ඔය වෙසක් එකද මේ ධම්ම විසුද්ධියන්ට මම නම් කිව්වට අල්ලන්න එපා මම මේ නම කියන්නේ දැන් අනිසාන්ත කියලා මුළු මාස ගාන ඉස්සලා ලක්ස් ප්‍රේ ටින් එකතු කරා ලක්ස් ප්‍රේ පැකට් පැකට් තැනේ ලක්ස් ප්‍රේ එකේ අර අච්චු ගහපු නැති පිවකාර තියෙන ඒක කාඩ්බෝඩ් එකේ තියලා මැහුවා මහල ඒව බීකු කැපුවා බීකු කපලා ඒව එල්ලෙනවා ඊට පස්සේ දැන් සුදු කොඩි මාක් කරනවා අඳිනවා ඒ සුමානියක් මහන්සි වුණා ඒ සුමානෙම මම ගබඩාවේ හිටියේ මම ඉල්ලන ඉල්ලන දේ දුන්නා මිසක් මට මේක දෙන්නේ හංගන්නේකටද පිටින් ආවෝ පන්සල් ආමර කෙනෙකුට විසුද්ධාම මට ගාණක් නැහැ. ඒ ඔක්කොම ඉවරනා බෝධි පූජා තිබ්බ දැන් බෝධි පූජා පවුන රිලා වෙලා සීරම කැඩුවා. ඉවරයි. දැන් සුමානෙක වැඩ. ඊට පස්සේ කියනවා ආයි සුතුම් සුමානට කලිමුත් කලබලයක් නැහැ දැනුත් කලබලයක් නැහැ බලන්න මාර සුමානෙත් කලබලයි. රිලාව කැඩුවට පස්සේ හිතත් නරක වෙලා කිව්වා. මංගල දෙවි නිකන් ඉඳලා පින් සිද්ධ වෙනවා. මට ඔබ වහන්සේ වැඩ වහන්සේට ඔක්කොම කරනවා මට පින් දෙනවා. නිකන් හිටියා කියලා. මේ කරහැරීමක් නෙවෙයි. කරහැරීමකුත් නෙවෙයි. මට ඔබ වහන්සේ කරන නිග්‍රහය ඔබ වහන්සේට ඒක තේරෙනවා. මුද්‍රණාන්තට නර්ගිලා නිස්සද්ද හිටියන කොච්චර වටනද? බෙර ගහන්න නැතුව, ගෙජ්ජි හොල්ලන්න නැතුව, පාට කොඩි හොල්ලන්න නැතුව නිස්සද්දව හිටියන තුන්වී භාවයෙන් අනේ මගේ මේ චිත්තක්ෂණේ බුදුහාමර පූජා වේවා. බුදුහාමර පිළිගන්න කැමති මගේ දරුවා කියලා. මොකා නටන්න ආවත් ඔය උලිහිලි පාන්න ගියත් නටන ගීත ගායන එක්ක මාව පුදන්නෝ නෙවෙයි කියලා බුදුනාසේ මතක් කරේ. ඒ නිසා ඕනේ නැටුවට කමන්නේ සාහිත්‍ය තියෙනවා අපි කිව්වයි කියලා හරියන්නේ නැහැ. නමුත් ඒක දිහා අපි හොඳයි කියන්න යන්නත් එපා නරකයි කියන්න යන්නත් එපා. කියන්න අපිට අයිතිය නැහැ මොකද අපේ ලෝකේ තියෙන්නේ උවට උඩ කිඩි බඳින ලෝකයක් නෙවෙයි. ඒ නිසා අපි කොන් වෙනවා. අපි කියන්නේ කොන් වීමට හුදේකලාව කියලා. වෙන නමක් දාන්න. එනිසා පුළුවන් තරම් කියනවා නැද්දකින් කියලා කියලා ගහලා විසි කරපම්මා. නෑ නෑ. සෝමන්ත හාමුදුරුවෝ කියලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේ ගැන. මම කියන්නේ හාමුදුරුවෝ අන්න භාවනාව කියන ජීවිතේයි හරියට අල්ලගන්න කියලා. මම දන්නවා හාමුදුරුවෝ කවුද කියලා. ඔව්. මොකද මේ ජනතා මේ මේ රණවි රට වෙනුවෙන් සටනට වැද දිවිදුන් රණවිරුවෙකුගේ අවසන් කමේට යන මහා ජනතා පාදුවිල්ලෙන් සලී වෙලී මියදී මිය යන්නේ මගේ පරම පැතුම එයයි භවනා කරලා දිනුනෙන් හදව මිනිස්සෙක්ගේ මර මිනිය ගෙනියන පාරේ යන මිනිස්සුන්ගේ කකුලට තැල්ල පොඩි වෙන එක හොඳයි ඔය රට කෝලම් වලට වැඩිය. ඒක මෙහෙ Nissan වලට නාව නම් මාත් දැනගෙන හිටියේ නෑ. නෑ ඒක පාඩම. ඒක ලොකු පාඩමක් මොකද නැත්තම් අපි හිතහන්නේ මේ රට කලබපු තරමට බුද්ධ ආගම කියලා. ඒක ඉතින් ආගම නම් තියෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ කිව්වේ ඔක නෙමෙයි පුළුවන් තරම් නිස්සද්ද වෑන් සන්තෝ පනීතෝ පඬිතෝ නිපුණෝ අත්තක් අතක් ආවචර කුසලතාවය ඇති කරගන්නේ සාන්ත වෑන් සීතල වෑන් මේක පඬිත වේදිනිය දර නටල හොයන්න බෑ නටල හොයපු ගමන් අහුවෙන්නේ අද ගහන කට්ටියත් එක්ක උරුට්ටුව විතරයි ඒක දැන් කොට ගන්න බෑ කියන්නේත් නෑ මම සංස්ථාව කවදා හරි තේරුම් ගන්නවා අපි ඉන්නේ එතන අපි අපි අපේ වද කියන තරම් නිස්සද්ද බයෙන්කට ඔප්පු කරලා පෙන්නන්න බුල කොච්චර නැදුවත් අන්තිමට මේ පැත්තට හැරෙන්න වෙනවා. අපි එදාට නායකත්ව දෙන්න බෑ කියන්නෙත් නෑ. නැත්තම් අරම කියන්නේ මෙතන මේ කතාව කිව්වේ ඒක දන්න හින්දානේ. මේක අහගන්න මෙතනයි තියෙන්නේ කියලා කියන්න තරම් ඒක නැත්තම් එහෙම කියන්නේ නැහැ. තෝමන්ස් කියන්නේ එච්චරම පඬිදෙන්නේ නෙවෙයි. කොහොම හරි ඒකෙන් අනවශ්‍ය චරිත ඝාතනයකට යනවා ඒ නිසා මම නම් වරන් කියන්නේ නැහැ. නම් වරන් කියන්නේ නැතුව පොදුවේ මතක් කරමු ගෞරව කළ යුතු උතුම්ම පුද්ගලයා අරුවචන් වහන්සේ උන්වහන්සේට ගෞරව කරනවානේ තොක්කොට මේ කටයුත්ත සිද්ධ වෙනවා. උන්වහන්සේට ගෞරව කරනවා එකම දේ නිසද්ද බාය. අරියවත් උන්නී භාවෝ ධම්මීවා කතා. ඉතින් ඒක ඕකට කෙනෙකුට කරතයි. උසරසද දැන් සඳහන් දැන් මේ බණක් අහනකොට එහෙම ගායනද සතිමත් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ mind to mind connection එකක් කරනවා telepathic connection එක. මේ වචන වලටවත් ව්‍යාකරණ වලට මොනවත් නෙවෙයි. අත්තෝ විනාතෝ සරණං අවෝච න ව්‍යංජන ලෝක හිතාම වේසි මහේසි තස්මා අකත්වා රතිමක්කරේසු අත්තෝ නිසින්නේය සතිමුති මතින් කියලා බුද්ධඝෝසාචරණ සඳහන් කරලා තියෙනවා. ඉදිරිපත් කරන දේ භාෂාව ස්වරූපේ නෙවෙයි අර්ථයයි වැදගත් වෙන්නේ මේ ව්‍යාකරණ භාෂා රටාවල් අක්ෂර නෙවෙයි වැදගත් වෙන්නේ අර්ථයෙන් අර්ථයට සම්බන්ධ වෙන්න කියනවා මයින්ඩ් ටු මයින්ඩ් කනෙක්ෂන් කියලා. ඒක මයින්ඩ් ටු මයින්ඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකක් කියලා කියනවා. ਸਰවඥාන්සේගේ ධර්මයේ අල්ලපු එකම කෙනා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ විතරයි කියනවා. ඒකත් ਸਰවඥාන්සේගේ මහායාන කතාවක්. ਸਰවඥාන්සේ හොඳට ඉර නැගගෙන ඉන වෙලාවක වාඩි වෙලා ගහක් වල භාවනා කරන කාශ්‍යප මහ රහතන් වහන්සේ වඩිනවා වන්දනා කරනවා. යනවා ਸਰවඥාන්සේ භාවනා කරනවා. උන්වහන්සේත් කරන දේ නිස්සද්දව ළඟ තියෙන ගහක් මුල භාවනා කරනවා. ඒක සර්වඥාන්සත් ඇරලා බලනකොට ගෝලේ ඇවිල්ලා ෆුල් සමාධියක. එතන සර්වඥාන්සේ සතුටක් ඇති වෙනවා. එතකොටම ආකාශ පාතනන්සේට ඇහැරෙනවා සමාධිය. ඒතර බුද්ධාංශයේ වෙච්ච මලක් අරගෙන මලදියා බලලා hina වෙලා ඒ hina මොනෙම කාශ්‍යප පාතනන්සේ දිහා බැලුවා. එතකොටලු ධර්මේ මාරුනේ. කියනවා ධර්මයේ තියෙන්නේ වචන වලවත් නෙවෙයි මනසෙන් මනසට ඉතින් ඒක මේ pāli භාෂාවේ වැඩියෙන් තියෙනවා කියලා අටුවාචාන් වහන්සේ කියනවා. දේව භාෂාවක් වගේ කියලා. ඒ නිසා ඒක වෙන්නේ ලෑස්ති වෙච්ච කෙනා බණ අහන කෙනාගේ ප්‍රිපෙයාර්ඩ්නස් එකකින් තමයි. ඒ කියන්නේ උකහා ගන්න ශක්තිය තියෙනවා. උකහා ගන්න ශක්තිය තැනෙන් තැනට වෙනස්. දැන් අපි අමරදේව සින්දුවක් අහන සමාහට අපි ඒකට නතු වෙන වෙලාවක් එනවනේ. නතුනාට පස්සේ මේ මූඩ් එකයි මේ මූඩ් එකයි <clears throat> එකම ভাইබ්‍රේෂන් එකට එනවනේ. මියුසික් එකක් කරනකොටත් ඒක වෙනවා. අන්න එතනදී තමයි මයින්ඩ් ටු මයින්ඩ් ට්‍රාන්සිෂන් එකක් වෙන්නේ. ඒ අතරමැද අනික් කට්ටිය පදපරම කියන කට්ටිය වචන වලින් අල්ලනවා. කට්ටිය පදපරම කියලා කියන්නේ පදේ තමයි අල්ලන්නේ. ව්‍යාකරණ වලින් අල්ලන ඒව ගලප ගලපා මේ ක්‍රියාපදයක් ආවොත් ඒක ඒක ඒක වචන වර්තමාන මහා ඥාන පහක් තියෙනවා. අන්න හරි. ලිංග ඒව හොය හොයා කියන හරියටම වාක්‍ය හරි කියන. ඒ අර්ථය මොකක්ද ඇට වැදගත් නැහැ. අනිත් එක කරලා දන්න ව්‍යාකරණ මොනවත් නැහැ. මෝ හැරනකොට දන්න මෝ කියන්න දන්න මේකයි. ඒකයි කියන්නේ මේ මහා මේ කෝලිත පරිබ්‍රාජක කියනවා කොණ්ඩඤ්ඤ හාමුදුරට ඔබ වහන්සේ තරුණ වුණාට අලුත් වෙනවට කමන්නේ ඔබ වහන්සේ කියන්න මම දහසක් නැයින් තේරුම් ගන්නම් කියලා. කියන්නේ උකහා ගන්න එක නා බ්ලොටින් පේපර් එක වගේ. වැටෙන එක පසුකාලල්ලනවා. ඉතින් ඒක හොඳ නරක නැහැ. ඉතින් හොඳ නරක නැහැ ඊට පස්සේ වැටෙන දේෙන් කොයි එකද මේ නෛර්යානික කොහිරෙන්ක නෛර්යානික නැති කියන නැචරල් සිලෙක්ෂන් එක දේශකයා තේ නැහැ. හොඳ දේ තොරගන්නවා කියන එක ශ්‍රාවකයා තේ තියෙනවා. ශ්‍රාවකගේ තුල පව් ගෙවිලා තියෙනවා. කර්ම ශක්ති ගෙවිලා මල උඩට ඇවිල්ලා තියෙනවනේ එතකොට ඉර පායනකොට පිපෙනවා. ඉරට බෑ මල පුප්පන්න. මලට බෑ ඉර ඉරියලා බෑන්න වතුර යට ඉඳදී. එයා උඩට ඇවිල්ලා ලෑස්සලා ඉන්න ඕනේ. ඉතින් ඒ ඒක මේ තාමත්ම කලාතුරකින් වෙන දෙයක් කියනවා. ධර්මයේ සංක්‍රාන්තිය. කෙනෙක්ගෙන් කෙනෙකුට මනසින් මනසට යන්නේ ඒ නිසා මේක පටවියාපෝ තේජෝ වායෝ වල නෑ. කාලේ නෑ, දේශේ නෑ. ඒ කාලේ සාදේශෙන් එහා පැත්තට ගිය ආර්යයන් වහන්සේලාගේ වෙනමම network එකක යන්නේ ඒක. ඉතින් අපි කරන්නේ Brahmacharya රකිමින් ඒ network එකට සම්බන්ධ වෙන්න හදනවා. උන්වහන්සේලා කරපු විදිහට කරලා. හරියට ගිය වෙලාවේ හරියට බල සම්ප්‍රේෂණය සිද්ධ වෙන්නේ බල රේඛාව හරිය ගිය වෙලාව විතරයි. බල රේඛාව නැහැනේ එක එක කැපි කැපි මේ wear and tear එක තමයි තියෙන්නේ. ඒක ඒක තමයි අපි ඔය දකින ෆ්‍රික්ෂන් එක. අපි දකින දුක්ඛ සත්‍යය. අසහනය කියලා කියන්නේ බල රේඛාව සම්ප්‍රේෂණය වෙලා නැහැ. සංක්‍රාන්ත වෙලා නැහැ. ඒකට බල සම්ප්‍රේෂණයක් වෙන්නේ. ඒකට ඒ බලේ ක්‍රියාත්මක වෙන්නේ මේ අතරමැද කපන්න. අතරගෙන ෆ්‍රික්ෂන් එකක් ඇති කරගන්න. විච්චි වෙලාවේ මේ ඇවිල්ලා ඇවිල්ලා හරියට බලයේ සම්ප්‍රේ බල රේඛා හරිය වෙලාවේ මමත් නෑ ඒක න්‍යාය ධර්මයකට සිද්ධ වෙන්නේ. ඉතින් අපිට තියෙන එකට හේතු කාරණා සපයලා දීලා ඒකට සැදී පැහැදී ඉඳගෙන සිටීම පවා දෙවියන් පුතුම් වඳින දණක් කියලා බුදුහාමුදුරු කියනවා. හැඩ ගැහෙන එක පවා. ඒ කියන්නේ හරියට ලොකු වෙන්නේ ඉස්සලා පොඩි ළමයි අම්ල දාතගේ හපත්තු සිරප ඇඳගෙන හරිය ඇඳගෙන සෙල්ලම් බැත්තු යන්නේ. මේ ලොකු ඉච්චාම කරන සෙල්ලම අපි මේ කරන වැඩේ ළමා සෙල්ලමක්. මේ අලකරු ලිංගයක් හදාන. ඔබ තාත්තා වයන්, ඔබ මල්ලි වයන්, ඔබ අයියා වයන්, මම අමුත්තා වෙන්නම් කියලා මේ අපි මේ සෙල්ලමක් ගෙනියන්නේ. ඒකත් වටිනවලු. යන්න ඕන තැන හැබැයි දැනගන්න ඕන. මෙන්න මෙතෙන්ට යන්න කියලා. ඉතින් ඒක හරිම අසාධාරණයි. ඉතින් බලන්න ඕන. දන්නේ කාට විතරයි හම්බ වෙන්නේ. එව්වට හම්බ වෙන්නේ නැහැ. අවදාරය ඉන්න කලින් සතිය කියන්නේ මොකක්ද කියලා දැනන් හිටියේ නැහැ. ආවේ Taman ජීවිතේ වෙච්ච එක එක මේ ආසාව කඩවීම, කලකිරීම ආදී තුලින් මේ බුදුදානන්සේගේ ධර්මය අවතරකට ධර්මයේ කවරලා ඒක පව අවුතර දුව කරගෙන සත්‍ය හුරු කරගෙන නැගිටින්න උත්සාහ කරන එක ඒක ප්‍රායෝගිකද නැද්ද මම ඔයාගෙන් ඔවත් ඔයා මොකද කියන්නේ ඒක තමයි මාත්තා දැන් මොකද ප්‍රායෝගික වගේ හිතනවාද ඒ තිබුණ අබැග්ගෙල උඩට හිත තියෙන්නේ නැත්නම් හිත පායන ඉරක අරුණ දකින්නවද මොකද හිතේ? නෑ ඉඳගල හිතන්නේ ස්වාමීන් භාවනා කියන්නේ ඉඳගෙන ඇත්තේ කියන්නේ ඉන්නක විතරයි කියන්නේ. ඔව්. දැන් අහුවාම දැන් භාවනා කරද්දී ඒව ටිකක් දැන් හරි ගියා. අර එතකොට ඒක තේරෙන්නේ Tamanට පාර හරි ගියා කියලාද ඉරේලිය නගින්න ඉස්සලා අරුණාක වගේ වැටෙන ගතියක්ද එහෙම නැත්නම් තාමත් අංජබජල්ද එන්න එන්න තව අවුලෙන් අවුලද අවුල් වෙනවා ඒ එක බඩියක් පිට උඩට ආවා කියලා හිතෙනවා ඒකට උත්තරේ ඉතින් ඔය අහන ප්‍රශ්නට උත්තරේ ඉච්චරයි එක සැරේට එක පඩියයි එතන ගියාට පස්සේ වැඩි ප්‍රදේශයක් පේනවා. තව පඩියකුත් පෙනේ. වටපිට බලනවා ඒකට නගින්නේ. ධම්මරජ ආමරෝ විෂ්ණුනේ කුටි හිටියේ. ඉතින් පාන්දර වන්දනාවට ඉන්නත් ඕනේ. එන බව පෙන්වන්නත් ඕනේ. මේ ආයේ එනවා. එල යන්න ගියාම අලිම කරදරයිලු. ඉතින් එක කකුලයි දිහාලු බලන්නේ. එක පඩියක් තියලා හිත කල්පනා කරනවා. ආයතරයක් තව පඩියක් තියන ගිහලා බලන්න උඩට ගිහිල්ලා. මෙච්චර යන්න තියෙනවා මම දැන් ඉන්නේ 22 කුටිය ගාවේ ඌව බෑ. එක පඩියයි කියන්නේ. ඒක බල බල යන්න ගියාම අන්තිමට උඩට ගිහිල්ලා. ඉතින් ඒක යන්නේ විවේකීවන යන්නේ. අපිම නේ මුළු ප්‍රතිපදාම ටෙලස්කෝප් කරලා එක දවසින් එක පෙත්තෙන් එක පරියන්කෙන් ගන්න හදනවා. ඒක තමයි පුත්තජනය කියන්නේ. ඒක සාධාරණ නැතව වෙන්නේ නැහනේ. දැන් අපිට තියෙන එක පඩියයි කියවනම් එයිද? මේ දවස් 7-8ක් හිටියට තියෙන දකින්න පුළුවන් එක පඩියයි කියලා අයියෝ වෙනින් ඇල්ලතර පුනට දෙන කැඳ ටිකක් හොඳයි කැඳ වලට එන රසම් තිබ්බනම් හොඳයි රසම් වලට චිකන් සුප් පැත්තේ වුණා හොඳයි කියලා හිතෙන්නේ මේ ආපම ඇල්ලතර තමයි දෙන්නේ ඔය සාමාන්‍යයෙන් ඒක වැටෙනවා මේ ඒත්තර දැන් උගත්තර ගත කරපු ජීවිතෙත් එක්ක උඩින් තියෙන එක යට හිතට කාවන්න ගන්නේ කොහොමද කියන්නේ ඔය ටිකක් කලින් ඉන්න ඕනේ ඒ කියන්නේ හැබැයි මිදිගෙඩියක් වෙලිච්ච මිදිගෙඩියක් වතුරට දාපු ගමන් පිපෙන්නේ නැහැ හැබැයි ඇතුලේ තියෙන සාන්ද්‍රණය වැඩි නම් වතුර ඇදලා ඇදලා ප්ලම්ප්. ඒක මේ පිපියම් පිපියම් කියවට හරියන්නේ නැහැ. වතුර රත් කරාට හරියන්නේ නැහැ. ඒකට මිතිකඩිය රස නැහැ. දාලා බලන්න හිටපන්. දාලා ඒ අවශ්‍යතාවය දීලා වෙලා ඉතින් ටයිම් ඇස්පෙක්ට් කියලා කියන ඉදියා කාලයට ඉඩ දෙන්න. ඒකට ඒ කාලයෙන් තමයි මේ වැඩේ කරන්නේ. දැන් මේකවත් සද්ධාවෙන්වත් නෙවෙයි. සද්ධාව තියෙන්නේ මේක බලන්න ඉවසන ඉන්න පුළුවන්කම. මේක වැඩේ යනවා. ආවට පරිසරයත් හොඳයි. ඒක දීලා ඒක ඉවසන්න නිවන් දකි කියලා කියන්නේ. අපි ප්‍රතිඵල බලාපොරොත්තු වෙන හැම වෙලාවෙම ওই ක්‍රියාවලිය අවුල් වෙනවා. දාන බලන්න හිටපන්. ඉතින් කොච්චර සද්දාහක් ඔය ටොං ගන්න ඉන්නේ ඕන කරන්නේ. ගැහුවත් බැන්නත් හිටපන් කියලා කියනවා. අයින් ගැහුවත් වැඳලා කියන්න කියනවා. අනේ මං මං කරදරයක් වුණත් මට ඉන්න දෙන්න මට මෙතන වැඩෙනවා. වැඩෙන්නේ නැහනේ රෑ හඳේ යන්න කියලා තියෙනවා. නොකිය ගියත් ප්‍රශ්න නැහැ. වැඩෙන්නේ නැහනේ. මම මෙතන මේ අවුලක් නම් තියෙන්නේ. කෙනාව ප්‍රශ්නත් වැඩනවනේ ඛණ්ඩ බොණ්ඩ ටික දුන්නා නම් කියලා යන්නේ කියලා තියෙනවා. ඛණ්ඩ බොණ්ඩත් අත විදුණා රෑ හඳේ යන්නේ කියලා තියෙනවා කියන්න ඕනේ නැහැ. මොකද කටුකේකට ගිහිල්ලා තියෙන්නේ මහා පායකට ගිහිල්ලා තියෙන්නේ. වැඩෙනව නම් පයින් ගැහුවත්. ගහලා පහ ගන්න කිව්වත් අනේ සමා වෙන්න මම ඉලිපත් ඇහෙන්න මට ඉන්න දෙන්න කියලා ඉන්නේ කියලා කියනවා. වැඩ ඒ වැටෙන්නේ ගහන එකට නෙවෙයි. ගුටි කන එකට තමයි වැටෙන්නේ. මේක මේ වැඩිමක් වෙනවද කියලා. ඒ මුල තමයි ගේන්නේ ගේනින්ද කොමෙන්ට් හරිම මාරි. painfully slow. ඒක හිමීට රහසෙන්තර වේගය වැඩි කරලා වැඩි කරලා කියලා හිමීට උස්සනකොට මුළු එන්ජින් පවර් එකම දෙන්න එපා. එතන තමයි අමාරුම තැන. ඒ උස්සන වෙලාව තමයි දෙද්දරනවා ආගිරි ගන්නවා කලුදුන් දාගෙන ඉන්නවා ආයෙ නතර කරන්න බෑ දැන්. ඊට පස්සේ ආයෙ බෑවොත් මොකද වෙන්නේ? අපි කරන්නේ ඒක එච්චර අමාරුම උස්සලා අඟලක් විතර ආයෙ චෙක් කරලා බලනවා. නට්ටන් බෝල් හරිද කියලා. ඒ වෙලාවේ කම්මෝ ගෝචිකාගෝ ආයෙ රන් හේක ඉවරයි කෙලවරේ ඉන්නේ. උස්සන උස්සපන් නෑනේ. එන ඉවරයි. අසරණ වගේ මේ ප්‍රධානම ගැටලුව තමයි දැන් ඔය කියනෙව අර කලයක් අනිත් පැත්තට හරලා වතුර නවනවා වගේ ඒ ස්වරූපයක් තමයි තියෙන්නේ. ඉතින් ඒක හොඳයි. සාදු සාදු සාදු. අනේ දාදු ගන්න කලේ මොනේ නමලා තියෙන කියලා දන්නවනේ එච්චරයි. ඒ කවිය ලියලා තිබ්බ මට මතක නෑ නේද ඉන්නේ දැන් පාඩමට. දා 25 හැමතුරු ලියලා දුන්නා මේ මොනේ කලයක් නැමුවත් මේ 60 65කින් බැලුවත් මේ ධර්මයෙන් පෙඟුවත් අසත්පුරුෂයාට වැඩක් වෙන්නේ නැහැ කියලා. ඒ ස්වර්ණාස මේ කාර්යය ගිහුවම තේරෙනවා කාලේ යටි පැත්ත ලැබුවා වතුර පොඩ්ඩක් කර කිරිලා කියලා. ඒකන කලේ ඇලවෙලා තියෙනවා. අර <laughs> විශේෂම අතට ගිහිල්ලා අර අගියට එකතු වෙනවා. ඒක නිසා ඒ වයිදී මනින්ද ගිරන්න යන්න එපා. ඒ කවි කොහෙන් හරි හොයාගන්න ඕනේ. මම ඔක්කොම කවි මේ පොතක ලියනවා. ගීගති වුණාරේ මැරුවා. ගීගති වුණාරේ මැරුවා. ඒක එක්ක හරි කටපාඩම් කරගන්න නැත්නම් අපරාධේ. බඳ ප්‍රේමී තරම් ඒවත් තියෙනවා. කල්දර පොඩි බඳ. කොහරි මම ඊට පෙරද හම්බුණා මට ඒ ටික ඔක්කොම එකතු කරාවා. මේ කවි කලයක් දී අග මේ පීල්ලක් පීල්ලක්කට කලයක් මුණින් නෙමුවත් 60 පැයකින් බැලුවොත් පිරෙන්නේ නැහැ. ඒ වගේම අසත් ධර්මයෙන් ධර්මයෙන් වෙලුවත් අසත්පුරුෂයාට ඇති වැඩක් නැහැ. උගේ ගතිය ඌනාරි මැරුවත්. ඉතින් එහෙම ගතියකුත් තියෙන හැබැයි අතරමැද මොකද්ද මොකද්ද පෙඟීමකුත් වෙනවා. ඉන්ජාහ කියන්නේ අපි මේ කොච්චර කෑ ගැහුවත් දැන්නත් ආකන්ද බමුණර බුදුරජාණන් කියන තෝවගේ මෝඩේකට ඌව තේරෙන්නේ නැහැ යකෝ. තෝ මිත්‍යා දෘෂ්ටිකය කියලා බනින්නේ ඌවට එතෙන්ට යනකොට ඇඹල ඇවිල්ලා තියෙන්නේ. උට දෙයක් අනින්න ඕනේ වෙලාවයි. ඇනලිවල ඊගාව ටික දුන්නාට පස්සේ දැන් අන්තිම වලට බමුණ උඩ පැනගෙන වැඳගෙන ඉතින් අර අර අනිත් පැත්තට ගිය ප්‍රමාණයට තමයි රසේ වැටෙන්නේ. ඒ වෙලාවේදී අනුකම්පා විරේත වනින්න ඕනේ වැලමිටෙන් මන්ටෝන් මහයට. යක්කර ඊට පස්සේ ඌ කරා. බැරි එක බැර බැන යනවා. මොන කරන්නේ? අරවචන රසෙත් ඒක. වෙනම ට්‍රැක් එකකින් ඉතින් මේ මෙහෙම මේ වගේ එකකට හිත බහර වුණා කියන්නේ ඒක ඉතින් ඇත්තටම මේ සද්දාවක් ඇති වෙලාට ඒක උඹේ දක්ෂකමද මගේ දක්ෂකමද මම හිතන්නේ මගේ කියලා අර ඉතින් හැමදේශනායකේ බමුණා වගේ මාත් කියලා ඈ බමුණා වගේ මාත් කියලා ඔක්කොම බමුණ තමයි අපි ඔක්කොම බුදුහාමුදුර ළඟට යන්නේ අපිත් කැත්ත පොල්ල අරගෙන තමයි බුදුහාමුදුරුත් අරින්නේ ෆයිට් එකක් දෙනවා ඉතින් ඒක තමයි තේරෙන්නේ උපයන්න ඕන එකක්. gediya පිටින් කාටවත් අනුකම්පාවෙන් අනේ පුතේ මේ ගණින් කරන්න බෑ. උපයන්න ඕන. එතනක තියෙනවා පුදුමාකාර උපයගත්තට පස්සේ ඒ මගේ කියන්නේ හිතෙනවා. ඒ බුදුන්සේගේ ධර්මය මගේ කියන්නේ හිතෙනවා. ඒක තමයි බුදුන්සේ යාට නායකත්වයේ ඔක්කොම දීලා තමයි පිරිනම් පාන්නේ. එයා ඊට පස්සේ මගේ කියන්නේ. එතකොට එයා පිළිච්ච ගතියක් එනවා. බුදුහාමරගේ අනුකම්පාවෙන් කියන වචනයක් කියන්න දෙන්නේ. ඒක වෙයි කාර්යයක්. බුදුන් මේක එන රාහුල් කුමාරට දෙන්න තිබුණානේ. උඹ උපේපා. අම්බ කරන කාපා. අදාකවත් දෙන්න එපා. ආදරය කරන කෙනෙකුට අම්බ කරපු දෙයක්. විනාශය එක එකට වෛර කරනවා. ඌට කියන්නේ මෙන්න ක්‍රමේ ආත්කිරුවේ මම ඔබට ඕන අඩුපාඩු දෙයක් ආවුද ටිකක් කුලියට ගනින් හැබැයි ආවුද ගෙවපන් අපකට. අම්බ කරන කාපා. අද්ද දෙමාපිය විතර අමන જાතියක් ඇත්තේ නැහැ. පුදුමාකාර විතර දරුවට ඔක්කොම දෙනවා. ඉවරයි. ඔහුගේ ඔහුගේ ක්‍රියේටිවිටි නැහැ. ඊට පස්සේ එකම දෙයක් කරන දෙමාපියන්ට වෛර කරනවා. මොකක්වත් දෙන්නේ නැහැ. තල්ලු කරන්න ඕනේ ගැඹුරු වතුරකල. පුළුවන් නම් ගොඩ වලේ නැත්තම් මැරියම්. මාරු. මාරු මේ කිසිවක්ම දන්න එකෙක් තමයි ගැඹුරු වතුරට තල්ලු කරන්න. කතා කරන්නද නැහැ කිලිම්ම දාන්න ඕනේ බක්කාලා. දාලා කුණුවරපෙන් බැන බැන තමයි වැටෙන්නේ. ගොඩ ආවට පස්සේ තේරෙනවා අනේ අම්මා අප්පාවත් දුන්නේ නැහැ මෙහෙම කෑමක් අපට. මෙහෙම ට්‍රේනින් එකක් කියලා. අපි දෙන්න ගන්නේ පොඩි උණ්ඩ දෙන්න ගන්නේ ස්කෝල් දරුවන්ට දෙන්න ගන්නේ. මොකද වෙන්නේ කියලා බලන්න. හොඳයි. අපි එහෙනම් පින්නන බෝධන් වෙමු. ඊතාවතාචාදී පින්නන බෝධන් කරමු. ඊතාවතාචාදී වශයෙන් ඒ වගේම අනුමෝදන් වෙමු. ඊතාවතාචනම්මේ